ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවසරයි. අද දිනේ කෙටි ප්‍රශ්න 11කුත් දීර්ඝ ප්‍රශ්න 9කුත් අප වෙත ලැබී තිබෙනවා. එයින් පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්නය මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් කාරුණික කාරුණික කනගාටු ප්‍රකාශ කිරීමේ ලිපියක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊ අප්‍රභාගයේදී භාවනාවේ නිරත වෙමින් උඩමළුව වෙත ගියමි. මෙයින් යම් අවමානයක් ප්‍රීතිය විමක් සංඝයා වහන්සේලා වෙත සිදු ඇති බව සංවිධායක නායකතුමා විසින් දැනුම් දෙනු ලැබුවා. මේ සම්බන්ධව මම අතිශය කනගාටු වන අතර ගරු ස්වාමින් වහන්සේ වෙත හා වහන්සේගෙන් හා සංවිධායක මණ්ඩලයෙන් සමාව ඉල්ලා සිටිමි. අපගේ යෝගිනියක් විසින් නොදැනුවත්කම නිසා උඩමළුවට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ එතුමිය මේ එහි සක්මන් කරලා තිනවා. ඒ කියන්නේ එතුමිය ඉතාමත්ම කනගාටුවෙන් මේ සිද්ධිය සම්බන්ධව අප වෙත ප්‍රකාශයක් නිකුත් කරලා තිනවා අපේ ආමඳුනේ. ඒ වගේම අනිත් තවත් <clears throat> යෝගිනියක් ඔබ වහන්සේ පසුපස යන්නට කියලා එයත් ඒක පිළි අරගෙන තිනවා අප වෙත වාචිකව දැනුම් දුන්නා. ඒ නිසා මා ඊටාම සංවිධායකවරයා වශයෙන් මෙම භාවනා වැඩමුළුවේ ඔබ වහන්සේගෙන් මම කාරුණික කාරුණික සමාව ඉල්ලාසට. ඔබ පසර දාම අපි යම්ක ප්‍රශ්නචාර ගලිය. හරි. ගරු ස්වාමින් වහන්සේ මා මෙම වැඩසටහනට ආධුනිකයෙක් ආධුනිකෙක් වේ. සක්මන් භාවනාවේ යෙදෙන විට මා පියවර එසවීම හා තැබීම පිළිබඳ හිතමින් සිත එකඟ කර ගැනීමට උත්සාහ ගනිමි. පළමු දවසේ එය මහත් අපහසුාවක් වත් දෙවන දින වන අද දින එම தත්වයක දුරකට මගහැරී ගොස් ඇත. සක්මන් භාවනාවේදී බොහෝ දුරට සිත එක් අරමුකට විටින් විට හෝ තබා ගත හැකිවත් පර්යංක භාවනාවේ යෙදෙන විට සක්මන් භාවනාවේ යෙදෙන විට මෙන් නොව සිතේ නොසන්සුන් ගතියක් නිතර සිත බාහිරයට යෑම නොඑක් අදහස් පහළ වීම සිදුවේ. ස්වාමීන් වහන්සේ මේ தත්ත්වය මා වළක්වා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ தත්ත්වයේදී සක්මණේ යෙදිලා ඉන්නවනම් හිතවිලි තිබුණා, ශබ්ද තිබුණා, නැත්නම් හිත වික්ෂිප්තලා තිබුණා. මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ දැන් ඇවිදිමින් ඉන්නවා කියන එක දැනගන්න පුළුවන් නම් ලකුණු 100%ම ලැබෙනවා. ඉඳගෙන ඉන්නකොට ඔය කියන හිත වික්ෂිප්ත වෙනවා, සද්ද එනවා, වේදනා දැනෙනවා, විපිලිසර වෙලා තියෙනවා. නමුත් මම ඇවිදිනවා නෙවෙයි. මම ඉඳගෙන ඉන්නේ. මම හිටගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි කියලා දන්නවනේ. අන්නේ පුංචි දේ සතුට වෙන එකනට ඕක ඉස්සරහට බොහොම ලේසි විනිවිදලා දකින්න. ඒ තමයි ලියපෙකනා කැමැතිද කට උත්තරයක් දෙන්න මේ හිත විපිලිසර වෙලා වික්ෂිප්තලා ඉන්න වෙලාවේ තමයි ඉරියව්වට හිත යොදා ගැනීම හැකියාව තිබුණාද උත්සාහ කරාද ඒක පිළිබඳ ප්‍රකාශයක් කරන්න කැමැතිද මේ ප්‍රශ්න ලියපෙකනා අත උස්සන්න කැමතිද? දැන් නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඊගා ප්‍රශ්න ගරුතර ස්වාමීන් වහන්සේ මේ ලියන මා කලක සිට ආනාපාන සති භාවනා පුරුදු කරන අයෙකු වෙමි. මුල් අවදී භාවනා කරගෙන යන විට සිරුර පාවෙන ගතියක් මෙන් දැනෙන්න වූවා. ඒ ගැන කිසිත් නොදත් මා එම වේලාවට භාවනාවෙන් නැගී සිටියා. ස්වාමින් වහන්සේ දැන් මාහට එවැනි ගතියක් නොදැනේ. භාවනාව කරගෙන යද්දී නිදිමත ගතියක් එන්නේද නැත. ඒත් නොඑක්වර සිත විසිර ගියද ක්ෂණයෙන් මට එය දැනේ. එවිට මා යලි භාවනාවට සිත ගනිමි. සමහර වේලාවට පිටේ වේදනාවක්ද ඇතිවේ. එවිට වේදනාවක් කියා දෙතුන්වර මෙනෙහි කිරීමේ එය නැතුව යයි. ස්වාමින් වහන්සේ මේ දේවල් භාවනාවට බාධාාවක් යයි සිතේ. එයට කල යුත්තේ කුමක්ද? සක්මන් භාවනාවේදී වම දකුණ පමණක් බලමි. කොපමණ වේලා සක්මන් කළත් සිත විසිර යන්නේ නැත. දෙපතුල් වල තද ගතියක් දැනේ. ඉදිරි ආයේදී ඔසවනවා බිම තබනවා යනුවෙන් මෙනෙහි කළ යුතුද පහදා දෙන මැනව. ඔබ වහන්සේ පතන බෝධියක් හැකියක්මනින් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය වීරිය ලැබේවායි කියා පතමි. ඔය මේක පරියංක භාවනාදී අරමුණ මොකද්ද කියලාවත් කියලා නැහැ. අරමුණට මේ මුළු පැය පුරාම එක චිත්තක්ෂණයකවත් තමන්ට මූල කර්මත්තාන හිත යොදන්න පුළුවන් වුණාද කියලා නෑ ඔක්කොම වැරදිලා ඉස්ටක් තියෙනවා. ඒක යන්තම් මගේ ඇරෙනවා පරියන් සක්මන කියනකොට කියනවා මට වම දකුණ වශයෙන් කරන්න පුළුවන්. බාහිර හිතුවිලි එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පැහැදිලිවම මේ කෙනාට සක්මන කලින් වාර්තා කරලා පරියන්කේ වාර්තා කරා නම් අඩු ගන්න ඉදිරිපත් කිරීමේ දක්ෂකම මත තව ලකුණු ටිකක් දෙන්න තිබ්බා. මේක ඉදිරිපත් කරලා තියෙන කන බින්දවක්. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ වැරදිච්ච ටිකක්. ඒක කොච්චරද කියනවනම් ඉඳගෙන ඉන්නකොට මොකද්ද ඉස්සරහින් තියාගත්ත අරමුණ කියලාවත් කියලා නැහැ. භාවනා කියන වචන විතරක් වැරදිලා ලියවිලා තියෙනවා. ඉතින් ඒකේ නාට අත උස්සන්න කියවට මං හිතන්නේ අත උස්සයි කියලා. අන්න දෙන්න බෑනේ එතකොට මොකද්ද අරමුණ කියලා අඩු ගහන්නේ අහන්න අපි. අරමුණට යන්න පුළුවන් වුණාද? මම මේ කතා කරන්නේ පරියන්කය ගැන. ස්වාමීන් වහන්සේ මම භාවනාව සක් මේ මේ ආනාපාන සතිය හුස්ම ගැනීම හෙලීම ටිකක් කියලා කරගෙන යනකොට තමයි මගේ හිත විසිර යන්නේ. විනාඩි 10ක් ලියන එකේ මං කියන්නේ ඒක කියලා ලියන්න එපාය. නැත්තම් මට හිතන්නේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ එන දේවල් ලියනවා. මට ඒ වෙලාවට මේක දැනෙනවා විසිර. යා කියලා මං අයල් කිව්වත් වැඩන්නේ ලකුණු හම්බෙන්නේ නැහැ. බත් බෙදන්න නැතුව මාළු බෙදලා. ඉතින් මේක බැදුම් බෙදුවාමකෝ හොදි බෙදුවාමකෝ මොනවා බෙදුවත් මොකද බත් බෙදලා ඉන්න බෑ. ප්‍රධාන ආහාරේ. දැන් මේක ප්‍රධාන ආහාරේ නෑනේ. ඒක අපි හොඳටම කියලා දෙනවා කමඨාන් වාර්තා ලියනකොට ඉස්සල්ලාම තමන්ගේ අරමුණ මොකද්ද කියලා කියන්නේ. ඊට පස්සේ අරමුණට හිත ගිය වෙලාවක යම් වෙලාවකට හිත ගියා නම් එතකොට වැටහිච්ච දේ ලියන්න. කියලා ඒක විස්තර ඉවරනට පස්සේ කියන්න මට හිත පිට යනවා අපව ගන්න පුළුවන් මට මේක කරදරයි මේක කරදරයි කියලා. ওই මුස්පීන්තු මිසක් අපේ ජීවිතේ මල් විහිම්පල් අපිට මේ ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් භාවනා ඉදිරියට යන තරක් නැහැ. ඔය ගිහිල්ලා තියෙන තැන තමයි. මේක ඉතරා කියන හොඳ පැත්ත. හරි ගිය පැත්ත. ඒකට අනිදවනිකම වචාට ලක් කරනවා. දැන් අපි කරන්නේ වැරදිච්චව කියන්න ගත්තා මුස්පේන්තුව, හූනියම, කනවැන්දුම, පිලුණු වෙච්ච බත්කන්නේ. ඒ නිසා මේ මම කියනවා ලක්මන පිළිබඳ කලින් ලිව්වා නම් මම තව ලකුණු ටිකක් වැඩිපුර දෙනවා. ඒකෙලිල පරියන්කේ පස්තර දැම්මත් ගන්න අඩු ගානේ මම කරන්නේ ආනපන සතිය. අඩු ගානේ මට ආනපන දකින්න හම්බුණා. අඩු ගානේ මට හුස්ම දෙකක් දකින්න හම්බුණා කියලා එකවත් ලියවනම් ඒ කියන්නේ මේ නොතිබිච්ච එකක් නෙමෙයි තිබිලා තියෙන මේක ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් නැහැ. ලියන්නේ වැරදි ටික. ඒ ෂුවර් අපාය. ෂුවර් අපනේ සක්‍ර දෙවියන්ට නෙමෙයි යමපල්ලා. යමේ හම්බ වෙන්නේ. ඉතින් වැරදිච්චමනේ සමාදම් වෙන්නේ, පෙරදිච්චමනේ සමාදම් වෙන්නේ. මේකට කියනවා අකුසල් සමාපත්තිය කියලා. ඇත්තටම මේ මූණු හරි ලස්සනයි. අර ඒක ඉදිරිපත් කරන්න දන්නේ නැහැ. තමයි ළඟ තියෙන හොඳ ටික මම මේ කියන්නේ බිස්නස් නෙවෙයි. භාවනා කරන හරියට ටික ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට ශක්තිය රජකමට වැඩි හපක්. ඒ නිසා මම මේ ඉදිරිපත් කරන්න තරහක් නැහැ. වැරදුනාට සමාව තරහක් නැහැ. මොකද අනික් කටට කියලා දෙන්න පුළුවන් මේකේ. වැඩමුළුවේ දෙවෙනි දවසේනේ ඒකට මේ දොස් කියන්න නරකයි මම මාස 18ක් ඔක බැනුම් අහලා තියෙන මිනිහෙක්. මට වැඩි ඔයගොල්ලෝ දක්ෂයි. බැනුම් ඇහුවේ ඒකට වදින භාෂාව නෙවෙයි බුරුම් භාෂාවෙන් බැනුම් ඇහිච්ච නිසා මට ගහලා අල්ලා ඉතින් බණිනවා මම දන්නේ ට්‍රාන්ස්ලේට් කියන්නේ නැහැ ඒවා මොකද හේතුව ඉතින් කියන්න බෑනේ. මා තිත්ත ගුණ හරප නැතුව වෙන්නද කියන්නේ. වෙනස භාවනාව මට පැයක් ඊතව එදී හරි කරගෙන දැන් නෑ ලකුණු කැපිලි ඉවරයි පේල්. දැන් ආය මොනවා විරෝධ කරන්නේ හෙටත් ලියන්න. කොහොමද ලියන්නේ? මූල කර්මස්ථානේ මොකද්ද? කොහොමද මූල කර්මස්ථානට සම්බන්ධ වුනේ? මෙච්චරක් මූල කර්මස්ථාන මට දැකුණා කියන්නේ මූලික කරුණු ටික ලියලා ඕන දෙයක් ලියන්න. ඒකට මම ලකුණු 33 දීලා පටන් ගන්නවා. ඒතර කොහොමද පාස්? ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ මේ සම්මාන සාමාර්ථයක් ලබන්න ඕන නම් 50ක් ගන්න. ඊට පස්සේ කිව්වොත් එහෙනම් මට හිත පිට ගියත් නැවතේනවා. ආපුවම ආනාපාන පිනේ. ඒකට මෙහෙමයි මම ඒකට ලකුණු 70ක් දීලා විශිෂ්ට සම්මානයක් දෙනවා. දැන් නම් දෙන්නේ නැහැ දෙන්නේ නැහැ දෙන්නේ නැහැමයි. එනිසා වාඩිම අපි අගින් ගාව ප්‍රශ්නයි. අවසරයි. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. වරින් වර භාවනා වැඩසටහන් වලට යොමු වූ ඇතත් මෙතෙක් කමඨහන ලබා ගැනීමක් සිදු කර නොමැත. ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනාවේ යෙදෙන අවස්ථාවේදී නාසිකාග්‍රයේ කෙළවර ඇතිවන තෙරපීමක් ලෙසට ආස්වාසය හඳුනා ගනිමි. ප්‍රාස්වාසයේද එසේ හඳුනා ගනිමි. ආස්වාසයේ ස්වභාවික ඇතිවීම හඳුනාගත්තත් නැතත් ඇතැම් අවස්ථාවලදී ප්‍රාස්වාසය ඉබේ සිදුවින්නක් සිදුවන්නක් නොවන නොව මා විසින් හුස්ම මොහොතක් රඳවා තබා පිට කරන්නක් මෙන් හැඟේ. එනමුත් එම අවස්ථාවන්හිදීද සිත නාසිකාග්‍රය අරමුණු කර ඇති බවක්ද හැඟේ. එසේ එක් අවස්ථාවකදී ස්ථාන දෙකක් එන නාසිකාග්‍රය හා පෙනහළු හැකිලිම අරමුණු වන්නේ කෙසේද? එම අවස්ථාවේ නාසිකාග්‍රයේ සිත පවතින්නේ යයි දැනීම මුලාවක්ද? එසේම මා පරයන්කේ සිට ආනාපාන භාවනාවේ යෙදෙන විටදී ආස්වාස් ප්‍රාස්වාසය හා එහි රළු සියුම් බව අත්දකින අතර ඇතැම් අවස්ථාවන්හිදී එය නොදැනී ගොස් හිස පැද්දීමකටපත් වී ශරීරයේ තිගැස්මක් ඇති වේ. එම මොහොතේම නැවතත් ආස්වාස ප්‍රාස්වාසයේ අරමුණු වේ. එසේ වන්නේ නිින්ද යාම නිසායයි හිතේ. පසු තැවීමක් ඇති වේ. තැවීමක් ඇති වේ. ගරු ස්වාමීන් වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න. මේකේ මතුක සාකච්ඡා කළ යුතු පැති දෙකක් ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඉඳපු ගාන ගිලා ගැසිලා අවදි වෙනවා. බොහොම ලස්සන විස්තර කරනවා අවදි වෙන්නේ ආනාපානෙ කියලා. ඒක ඒක බොහොම මේ ලොකු නිරීක්ෂණකින් තමයි කියන්න පුළුවන් වෙන්නේ. දෙක මට ඒකට පශ්චාත්තාවයක් ආවයි කියලාත් කියලා තියෙනවා. ඇත්තටම බුදුහාමරංගේ උපදේශය නැත්නම් ගමටහන වෙන්න ඕන පශ්චාත්තාප වෙන්න එපා. නැමෙත ආවට පස්සේ ආනාපානෙත් එක්ක ඉක්මනටම සූදකම ඇති කරගන්නයි කියන්නේ. නමුත් පශ්චාත්තාපයක් තියෙනවා තියෙන බව ප්‍රකාශ කරපු නිසා ලකුණු ලැබෙනවා. ඒක කිව්වට එහෙම කියනවනම් ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් පශ්චාත්තාපය තමයි සංසාරය කියන්නේ. ওই පශ්චාත් තමයි පුත්තජනකම කියන්නේ. ආර්යයන් වහන්සේට ඕක ඉන්නේ නැහැ. ආර්යයන් වහන්සේ විට ගියා. ආපහු ආව අවශ්‍යතාවම කියලා මොනවා ලැබෙනවද? ඉක්මනටම ආය ආනපන හිත පිටුන. පශ්චාත්තාපය තිබුණොත් ආනපනත් එක සුවඳම ගන්න බෑනේ. පශ්චාත්තාපේ නිසා. එසම මේ පසුතැවීම නිසා තමයි අපිට සුව වීම නැවත හිතට පිළියම් කරන ගතිය නැති නිසා පශ්චාත්තාපය කහ බව දන්න බව ලොකු දෙයක්. එතකොට පළවෙනි එකේ ප්‍රශ්න කරනවා මට මෙහෙම බලන්න ඉන්නකොට ආශ්‍රව සද්දක වෙන් වෙන්ම එකක් කෙරෙනවා එකක් කරනවා වුණාට ප්‍රශ්නේ නැහැ. ඕක ඉස්සරහට යනකොට කොහොමඩක් ස්වභාවික කරන්නේ වෙනවා. මුගුරේ නාසිකාග්‍රේ බලනකොට පපුවේ පිම්බීමක් හැකිලිමකුත් පේනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට මතක තියාගන්න එකක් බලනකොට ලක්ෂයක් දේවල් පෙනේ. ඒ පේන එක භාවනාවේ ගුණයක් මිස භාවනාවට අවුලක් නැහැ. අපි කියමු අපි පිටරට පාරක ඇවිදිනවා ට්‍රැක් හයක් තියෙනවා මේ පැත්තේ ට්‍රැක් හය මේ පැත්තේ ට්‍රැක් හය ඒක ලක්ෂ ගණන් වාහන යන ප්‍රශ්නේ නේ තමන්ගේ ට්‍රැක් කියන්නේ හැප්පෙන්නේ නැහැ ඒ වැඩිපුර හම්බෙන්නයි කියලා කියන්නේ ඒක මේ ගමේ පාරක නම් එක වාහනයක් නෝන තවන්න හරවන්නවත් බෑනේ. අර වගේ වෙන ට්‍රක් හයක් තියෙන පාර. ඒව උඟක් දියුණු පාරවල්. ඒවට අපි කියනවා highways, motorways එක එක නම් දානවා. ඉතින් ඒකේ ගියාට වාහන දැක්කයි කියලා කලබල වෙන්න එපා. තමන්ගෙන් ට්‍රක් එකේ යන්න. අපි හිතමු ආනපන කරන ඉන්නකොට පපුව නෙවෙයි මధుරෙක් ආවයි කියලා. අපි හිතමු සද්දයක් ආවයි කියලා. අපි හිතමු වේදනාවක් ආවයි කියලා අපිට කරන්න තියෙන්නේ මේ ආනපනේ පවත්වන්න පුළුවන් නම් වේදනාව තිබිච්චා ප්‍රශ්නයක් නැහැ. හිතවිල්ල තිබිච්චා. ඒන හැම එකක්ම පටලවා ගන්න ගියොත් එන හැම ප්‍රතිඵලයක්ම ප්‍රශ්නයක් කරගන්න. එහෙම නැත්නම් කියනවා හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා බලන්න ඒක කරගෙන යනකොට තව දේවල් තියෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට අර කරගෙන ගියේ කමත රඳා පැවතිලා එහෙම යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දෙන සම්ප්‍රදාන කුල උත්තරේ තමයි අම්මා කෙනෙකුට පළවෙනි බබා හම්බෙනකොට හරියට තටමනවා. හරියට කෝලං කරන දෙවෙනි බබා හම්බුනායි කියලා පළවෙනි බබා විශ් කරන්නේ වෛශ්‍යාවන් විශ් කරනවා. කුලකාන්තාවක් විශ් කරන්නේ නැහැ. දැන් තුන්වෙනි බබා හම්බ වෙනවා. දැන් හතරවෙනි බබා හම්බ වෙනවා. හම්බෙන්න හම්බෙන්න හම්බෙන්න අම්මා පශ්චාත්තාප වෙනවා. අපේ අම්මා 11ක් වදලා තියෙනවා. මං වදලා තියෙන්නේ පාන්දර තුනටද දවල් තුනද කියලා මතක නැතුළු අම්මා. අම්මා ප්‍රශ්න කෙරුවේ නේ. උඹට ඉස්සෙල්ලා මෙච්චර ගාණක් ළමයි හම්බෙලා හිටියා. උඹ හම්බෙච්ච කරදරයක් නේ. අනේ මට බොහොම ආදරේ. ඒ නිසා ළමයි හම්බුනා කියලා ඉච්චර ගණන් ගන්න එපා. මේ පළවෙනි ළමයි අයින් කරන්න යන්නත් එපා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි බලන්නේ මේ වැඩේ කරනකොට දෙපැත්තේ කොච්චර තොරතුරු ලැබුණත් දෙපැත්තේ කොච්චර දැනීම ලැබුණත් දෙපැත්තේ කොච්චර සංවේදී බව ලැබුණත් දෙපැත්තේ කොච්චර ප්‍රණීත බව ලැබුණත් ඒක භාවනාවේ දියුණුවක් මේකෙන් තමයි අපි කවදා හරි মালටි ටාස්කින් වලට යන්නේ එකක් එකවර කරලා උගෙනගෙන පහුවෙනකොට 1000ක් කාරණා වෙද්දී තමයි තමන්ගේ ට්‍රක් එක මේන්ටේන් කරන ලතුගන ඉතින් අනිතෝ බේම සිද්ධ වෙන්න පටන් ගන්නවා ඉතින් මේක මේ සමත භාවනායස විපස්සනා භාවනාවේ වෙනස. සමත භාවනා එකක්ම අල්ලගෙන ඒකෙම පවත්න කෙනා ටික ඇතර ප්‍රශ්න තමයි. විපස්සනාදී කියනවා ඒක පවත්තද්දි බාහිර කොච්චර දේවල් තිබුණත් මේක පවත්තගෙන යන තාක්කල් ඒ වෙනත මේ වැඩේ නඩත්තු කරන්න පුළුවන් තාක්කල් මේ බාහිර තියෙන දේවල් එක ගැටිලා බාහිර දේවල් ප්‍රශ්න කරගෙන බාහිර දේවල් කිරියරයක් කරගන්න එපා. මම මේකට කියන පච්චනේ තමයි හිත කරදර ගන්න එපා. යන ගමන දිගට යන්න පුළුවන් නම් කරගෙන යන්න. ඉස්සරහට තේරේ මනුස්ස මනස කියන්නේ බුද්ධ වෙන්න පුළුවන් මනසක්. යරුණු දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි කෝටියක් ආවත් පැටලෙන්නේ නැති මනසක් තියෙන. ඒ කියන්නේ හොඳටම දැනි සරුවචන් ආංශි. අපි හරී පටුයි. අපි හරීම සීමිතයි ගා පෘ탁 පෘ탁 කියලා කියන්නේ. අපිට පුතඥ කියලා කියන්නේ අපි දන්න ටිකෙන් එහාට ගිය ගමන් අපි මුසුප් වෙනවා. කලබල වෙනවා. සරුවඥාන්සේ අපිව ගිහිල්ලා දානවා උතුරු කුරු දිවයිනටත් ගිහිල්ලා දානවා දකුණු කුරු දිවයිනටත් ගිහිල්ලා දානවා ගින්නටත් ගිහිල්ලා දානවා වතුරටත් ගිහිල්ලා දාලා කියන බය වෙන්න එපා. සද්ධාව තියාගනින්. බය වෙන්න එපා සීලිය තියාගනින්. බය වෙන්න එපා සමාධි මේ සතිය තියාගනින්. ඕන දැනකට යන්න පුළුවන්. එනිසා මේ පළවෙනි ප්‍රශ්නය භාවනාවේ ප්‍රයෝජනයක් කියලා හිතන්න. භාවනාවට හම්බෙච්චි අතවාසියක් කියලා හිතන්න. භාවනාවට හම්බෙච්චි පළප්පරෝජනයක් කියලා හිතන ඕන දෙයක් පිළිචාර. මම අර ගත්ත පාර දිගේ යනවා කියලා යන්න ගියාම තේරෙයි පොකුරු ඇසරට වෙන මිනිස්සෙක් වාගේ. කැමති නම් තෙමෙන්න පුළුවන්. කැමති නම් නොතෙමී ඉන්න පුළුවන්. අදිෂ්ඨාන කරනවා නම් මට තෙමෙන්න එපා තෙමෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරොත් මම තෙමෙනවයි කියලා තෙමෙනවා. ඒ ජොලිය තීරණය මේ අදිෂ්ඨාන කරලා නෙ තෙමෙන්නේ. ඒකට බුදුහාම කියන පොකුරු ඇස කියලා. අන්‍යෝගේ භාවනා කරන යනකොට নানা ආකාර වැසි වසිනවා. දැන් ඕනේ නම් තෙමෙන්න පුළුවන්. ඕන නම් නොතෙමී ඉන්න පුළුවන්. ආධුනිකයට ඒක ඒ තාම දන්නේ ඉච්චර බලවත් බව සතිය බලවත් බව මට මේ වගේ දේවල් කරන්න පුළුවන් බව ඒ ටික ටික පුහුණු වෙන වෙලාවක් මේක හොඳ සුබ ලකුණක් කියලා හිතාන අපි යනවා ඊගා ප්‍රශ්නෙට පින්වත් ස්වාමීන් වහන්ස මේ දිනවල සතිය පිහිටීම නිසා අත්ලට පත්තල පත්තලට කයට දැනෙන දැනීම් තද සීතල හැකිලෙන දිගහැරෙන රත් වෙන ස්වභාවයන් දැනුණත් සිත පර්යංකට යාමට කැමැත්තක් නැත. එදිනෙදා කටයුතු වලදී සහ සක්මන හොඳින් සිදුවේ. සිතේ සමාධි බවක් පෙර තිබුණත් දැන්නේ සමාධිය වෙනුවට තව තවත් සතියට ප්‍රබල වී ඇත. සමාධියේ සිත නොපිහිටන්නේ මන්ද. සමාධිය අත්‍යවශ්‍ය බවක් දැනුතෙනේ. සතියෙන් වැඩේ යන නිසා මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය සමාධිය අත්‍යවශ්‍ය බව දැනේ කියලා ලියලා තියෙනවා. නොදැනේ. මේ සමාධිය අත්‍යවශ්‍ය බවක් ඕනනම් මෙහෙට එන්න එපා. මේ කියලා තියෙන අපි මේ සතිය වඩන වැඩ පිළිලක් කියන්නේ. ඉතින් එන උගෝදෙනේ මේ සතිය පැත්තකට දාලා සමාධිය ඉස්සරහට ගන්නවා. ඉතින් එතකොට හරි අමාරුයි මට වගේ කියන්න. ඒක ඉතින් ඒකේ චරිත ලක්ෂණ වෙන්න පුළුවන්. නමුත් මට පුදුම විශ්වාසයක් තියෙනවා. සමාධිය සතිය වඩාන ගියොත් ඔක්කොම ලැබෙනවා කියලා. ඉතින් එහෙම තියෙද්දි මේ කොහෙද උනති සමාධියක් ඉස්සර කරන්න ගියා ගමන් ඉතින් කටලා පටලා වෙනවා. ඒ නිසා සත්‍ත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි හතරම සතිපට්ඨාන හතර. ජීසසේ සමාධිය අඳුරලා දෙන්නේ සතර සතිපට්ඨාන සතර ඉන්ද්‍රිපාද සතර සම්‍යක් ප්‍රදාන වලින් පස්සේ තමයි සමාධි ඉන්ද්‍රිය අඳුරලා දෙන්නේ තුන්වෙනි ආයුධ කට්ටලේදී. ඉර්ධිපාද වල තියෙන චිත්ත ඉර්ධිපාදේ කියලා චිත්ත ශක්තිය. ඒකත් සමාධියේ නියෝජනයක් තමයි. ඒ නිසා මේ කෙනාට හොඳටම තේරෙනවා ඉඳගෙන ඉන්න හිතෙන්නේ ප්‍රශ්නයක් නැහැ. දවස පුරාම තමයි තියෙන සතිය වැඩෙනවනම් ඉරියව්වෙන් තමයි ස්වායක්ත වෙලා කරන දේ මොකද්ද කියලා ඉඳගෙනද ඉඳගෙන නම් ඉඳගෙන හිටගෙන හිටගෙන. ඒ දේ තේරෙන්න බෑ. ඒකට පිටිපතුලේ රස්තිය යටිපතුලේ සීතල කම්පන චංචල හොඳටම තේරෙනවා. ඒක ඉරියව්වට බැඳිලා නැහැ. ඉතින් ඒකට ඉඳගත්තේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. දෙක මේ සමාධියේ තියෙන කෑදරකමක් නිසා සතිය අගේ කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙච්චහම වෙන්නේ අර ලැබිච්ච සීල ලැබිච්ච පින සමාදන් වෙන්නේ නැහැ. ඒ මොකද චීන කණාලි දාලා තියෙන සතිය සමාධියට. ලැබිච්ච සතිය අගේ කරලා නැහැ. එහෙම කියන්නත් බෑ. මේක නා ලියලා තියෙනවා මම ඉච්ච සමාධිය අගේ කරන්නේ නැහැ කියලා. ඒක නිසා මේ සතියේ දියුණුවේ එහෙම නැත්නම් වැඩෙන තේරුම අරගෙන පුළුවන් තරම් බලන්න කාලසටහන කරන්න. සක්මන් කරනවා සක්මන් කරන්න. ඉඳ ගන්න ඕනලා ඉඳ ගන්න ඉඳ ගන්න. සමාධිය ආවෙ නැතුනට කමන්නේ. සක්මන් කරනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා ඒ හොඳට ඕක ඇති. ඒ ඇවිදිනවා මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවනම් ඇති කියලා අර පොඩි දෙකකින් සතුට වෙන්න ඉගෙන ගත්තාම අපිට ඇති වෙන්න සතුට වෙන්න පුළුවන්. ඒ නිසා සමාධි සහ සති කියන දෙකේ සතිය පෙරට කරගෙන යන ගමනක් නැත්නම් මේ වැඩමුළුවේ ඒකට හදපු එකක් කියලා නිරවුල් කරගන්න තමන්ගේ දෘෂ්ටිය එතකොට ඔය සංකල්ප වල පැහැදිලි ඉදිරි ගුණයක් ඇති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් පහදා දුන් අයුරින් භාවනා කර්මස්ථානයේ යෙදීමේදී පහත සඳහන් අයුරින් අත්දැකීම් ලැබින පරයන්ක භාවනාව පරයන්ක භාවනාවට ප්‍රවිෂ්ඨ වීමේදී ආස්වාස් ප්‍රාස්වාස හඳුනා ගැනීමට ටික වේලාවක් ගත වෙනවා. ප්‍රථමයෙන් උදරයේ පිම්බීම හා හැකිලිම හඳුනාගත් අතර බාහිර සිතුවිලි නිසා යට අපහසුතාවයකට පත්වෙමි. සිතුවිලි නිසා අපහසුතාවයකට පත්වෙමි. නමුත් එම සිතුවිලි හඳුනා ගනිමින් සිත නැවත භාවනාවට යෙදීමට හැකියාව ලැබුණි. මෙම తত্ত্বය ක්ෂණිකව ඇතිවේ. සක්මන් භාවනාව මූල කර්මස්ථානයට අනුව වට 3-4ක් නිදැල්ලේ සක්මන් කර පාදයට සිත යොදවමින් දකුණු පාදය හා වම් පාදය මෙනෙහි කරමින් සක්මන් කරමි. එවිට වැලි පොළවේ සිසිල් ගතිය හා සමහර අවස්ථාවන්හිදී රළු ගතියක් දැනුනි. එක් පාදයක් පොළවට තබන විට අනිත් පාදය එසවෙන බවත් දැනින. නමුත් නමුත් සිත විසිරෙන ස්වභාවයක් පියවර 8ක් 10ක් යන අතරේදී ඇතිවේ. සමහර ඈත අතීත සිද්ධීන් සිතට පැමිණේ. මෙම தත්වයන් වළක්වා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් වේවා, නිරෝගී වේවා. පළවෙනි එකෙත් දීලා තියෙනවා මේ මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානයන් ටිකක් වෙලා යනවා ඉස්සෙල්ලා ඒ පිම්බීම හැකිලිම තමයි මතුවෙන්නේ වගේ කියලා කතාවක්. ඒක බොහොම සමාන්තර වෙනවා පරියන්කේ යම් වෙලාවක Taman ඒ බලාපොරොත්තු වෙන මූල කර්මස්ථානේ. එනේ පරියන්කේදී නම් ආනපානේ. වැටුණා නම් ඒකේ පුළුවන් තරම් විස්තර බලන්න. ඒකේ පුළුවන් තරම් අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බල බල ඉන්න. එතකොට ඉබේ භාවනා වැඩේ. ඒක මුදුන්පත් වෙච්ච ඉලාවත් ඒකේ විස්තර බැලුවේ නැත්තම් එහෙනම් භාවනා මේ මූල කර්මස්ථානේ සරණක් ලැබෙන්නේ නැහැ අපට. ඒ නිසා මූල කර්මස්ථානේ විස්තර බලන එක සටහන් වශයෙන් ආකාර වශයෙන් ස්වභාව ලක්ෂණ වශයෙන් ව්‍යංජනානි ව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් බැලීමේ මේ රචනය හරි සරු වෙනවා රචනයේ තොරතුරු දාපු ගමන් ඒක වෙන තක්මක් කරන පියවර 8කින් මගේ හිත පිට පයින්නවා ප්‍රශ්නයක් නැහැ අර පියවර 8ේදී කොහොමද මම මේ දකුණු තියෙන බව දන්නේ වම නෙවෙයි කියලා දන්නේ කොහොමද මම දන්නේ මේක වම දකුණ නෙවෙයි කියලා කොහොමද මම දන්නේ මේ බර වැටෙන වෙලාව පයට මේ බර ඔසවන වෙලාව කියලා අර পাය තැබීමේ පියවර තැබීමේ විස්තර ටික හොයන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අට නමේ කරනවා කියන එක එච්චර අමාරු නෑ. නැත්නම් අටවෙනි පරිඩියට යනකොට පියවරට යනකොට දැනගන්න පුළුවන් මම පිටේයි. ඒකට හොඳට Tamanට ඒ මුදුන්පත් වෙච්ච අරමුණේ විස්තර බලන එක ඒ හරහා අරමුණයි හිතයි අතර ලොකු සමීපකමක් එනවා. ඈත ඉඳලා බැලුවාගේ නෙමෙයි මේකේ විස්තර බලන්න ගියා. ඒකට දෙක අතරට හිතේ තියෙන ඉඩ අඩු වෙනවා. අපි ඈත තියලා බලන හිටියොත් ඒ අතරමැද ඕන තරම් දේවල් යන්න ඉන්න පුළුවන්. ඒ නිසා හිත කිනි කන වට ගතතර පස්සේ දැපෙන දමා ගතතර පස්සේ වගලා ගතතර පස්සේ පුළුවන්තර ලඟ වෙන්න කියනවා. දඩයක් ආරේක් රාත්‍රියේ ටෝචක් බඳගෙන යනකොට ගොදුර ගොදුර නෙවෙයි ඒකට කියන්නේ මේ දඩයම ගිනි කන වැටුණා නම් එමීට ලඟ වෙන්න කියනවා කෝටු කඩා ගන්න නැතුව ටෝච් එක හොල්ලන්න නැතුව පුළුවන් තරම් ලඟ වෙලා වෙදිතයන් ඉස්සලා බලනවලු ඒ නෙලියෙන් මේ ඥානු සතෙද්ද පිරිමි සතෙද්ද බඩදරුද කියලා. බඩදරු නම් වෙදිතයන් නැතිලු ඒ ඒ සීරියක්ෂයා කැමති නැතිලු මේ ආයෙ දඩයන් හොල දෙන්නේ බඩතරුම් වලට වෙඩි තියනවා. බඩතරුම් කියන්නේ ගැප් ගත්ත සතිසන් සතේ. ඒ නිසා වතුරු බොන්ට යන සතාට වෙඩි තියන තහන දරුගබ තියෙන සත්තුන්ට වෙඩි තියන තහන නිසා දැක්ක පළියට වෙඩි තියන්නේ නැහැ. එමීට ලඟ වෙනවා. හතර කුරින් යන්නේ වෙලාවට. තුවක්කුවත් අරගෙන ඉනිකලා වට්ටගෙන හේම ළඟට. ඒ වගේ එකක් මෙතෙන් අවශ්‍ය කරන්නේ. ඇත්තටම පළවෙනි මොන කරලා තියෙන්නේ සතා ගිනි කන වට්ට ගන්න එක. සතා දැපලේ දමා ගන්න එක. සතා මුලිච්ච වෙන එක. ආපాతගත වෙන එක. ඒක වුණත් පැටමුලුව සාර්ථකයි. ආපాతගත වුණාට පස්සේ ඒක හෙල්ලෙන්න දෙ නැතුව හිමීට ලඟ වෙන්න. ලඟ වුණොත් විතරක් කියන්න පුළුවන් මන්නම් කරලා නෑ දඩයන් මම ඔය සාමාන්‍ය මාළුවෙක් දෙන්නේ කල්ලා නම් තියෙනවා. දඩයන් කරන්න කියලා නෑ මට එච්චර සුවක් උහුරු නෑ. මේ උහුරු නම් මෙහෙ නෑ. නැබිනු කොහෙදන්නේ. ඒක නිසා මම මේ කියන්නේ ආපු එකක්. ඒ සතා ගෑනු සතිත් පිළිසතිත් කියලා කියන්න නම් බඩදරුද කියනවා නම් වතුර වලට යන ගමන් දෙ ඉන්නේ වතුර වලින් එනවද කියන එක විස්තර බලන්න පුළුවන් වෙන්නේ ලං වුණොත් විතරයි. ඒ ලං වීම තමයි සුසර කරනවා කියන්නේ. ටියුන් කරනවා කියන්නේ ඒ ලං වීමේදී හිතයි අරමුණයි ලං වෙනවා. ඊට පස්සේ තමයි පරමාර්ථ ධර්ම වලට අපිට හිත වට ගන්න පුළුවන්. ඒ නිසා මේ සක්මනේදී පියවරේ විස්තර පුළුවන් තරම් බලන්න. හරියංකේදී තමන් ගන්නව නම් ආනාපානේ මූල කර්මස්ථානයේ කියලා මූල කර්මස්ථානට මුලිච්චු උනාට පස්සේ මුණට මුණ දාලා ගියාට පස්සේ වගලා ගත්තට පස්සේ පුළුවන්තර විස්තර බලන්න මුළු රචනෙමත් තිරියන් වෙනවා පුදුම ආශාවක් එන්න පටන් ගන්නවා භාවනාවේදී බාහිරින් එන කරදර සියල්ලම අවචාවට ලක් වෙනවා. මේකට கிඳා බැීමක් වෙනවා. ඒක මේ වැඩමුළුවක පළවෙනි දෙවෙනි දවස්වල යෝගාවචරය ගන්න එකලසක්. ඒ නිසා අස්තර විස්තර බැලීම කරන්න කියන එකයි කිතින් කියන්නේ. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මෙය ලියන්නේ ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් මාලත් අනුග්‍රහය විස්තර කිරීමට. ආ ධර්මදේශනයන් මාලත් අවබෝධයේ ඊට පසු මාගේ සක්මන් භාවනාදී මා හිතා හොඳින් අත්දැක්කෙමි. කෙසේ දෙයක් මුළු දවස පුරා පැවති හිසේ බරගතිය නැති වී සිහිය බලවත් වී සිත දුහු බඳින ආකාරය දුටුවෙමි. পায় ගැටෙන විටදී ශබ්දයක් ඇසෙන විටකදී රූපයක් දකින විටකදී යන සිත් උපදින සම විටම සිහිය පැවතිනි. ඒ නිසා ප්‍රපංච කිරීම අවම විය. ශබ්ද ශබ්දය මිනිස්කම හඬකි. රූපය මිනිස් රුවකි. পায় ගැටීම තද බවකි යන සරල වැටහීමක් ඇතිව ඊට හොඳින් සක්මන් කළෙමි. ඊට පසුව පර්යංකයේද ඊට සාර්ථක බිය. කය සැහැල්ලු වී හුස්ම ගැනීම ක්‍රම ක්‍රමක්‍රමයෙන් නොදැන ගිය අතර සිත සිහිය යන දෙකම ඊටා හොඳින් ප්‍රකට විය. සිත අරමුණකට බැඳෙන ආකාරයත් පැහැදිලිව පෙනුනි. මේ ආකාරයට මාගේ සතිය පිහිටීම බලවත් වීමට ප්‍රධාන අනුග්‍රහය වූයේ ඔබ වහන්සේගේ අනගිමත් ධර්මදේශනෙන් මාලත් අවබෝධයයි. මා ඉමහත් ලෙස ධර්මයටත් ඔබ වහන්සේටත් ගෞරවයෙන් নমස්කාර කරමි. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. ඒ වගේම එපා වෙන වෙලාවක් ධර්මයේදී ධම්මජීවහඳුත් එපා වෙන වෙලාවකුත් එනවා ඒ ගණන් ගන්න එපා. ඒ ආපු වෙලාව වල ඉන්නක හොඳයි. ඒ වෙලාවේ පීතිල කියන නම දාන්න වෙලා ඉස්සු නැත්නම් ඒකත් අඬා වැටිච්ච ගමන් ඉන්නේ. ඔව් ඒ කියන්නේ. ඉලයිසුර අනේ පීතිල රණති මාත්‍ය තමයි ඉන්සා තමයි මේක හම්බුනේ කියන එකත් පොඩ්ඩක් ලියන්න ඕනේ. එතකොට මේකේ තියෙන මහත්ම ගතිය තියෙන හැබැයි ඔය ඔක්කොම එපා වෙලා බලුවමනයක් වෙන වෙලාවකුත් එනවා. අන්නේ දෙකේදීම භාවනා කරා. ඒ දෙකේදීම කාලතරණ කඩා ගන්න තු කෙරුවොත් මාරයත් බයයි. ඉතින් මේව හොඳ දේවල්. ඌව ඕකෙන් පටන් ගන්න තිබුණා. අද වැඩසටහන කුණු කන්දල්ලා නම් මනං හදලා දානවා. තේරෙන්නේ නැහැ මාය කාට මං හොඳයි කිව්වට. තේරෙන්නේ අර සමා වෙන්නයි අරකයි මේකයි චරිචුරු ගාලා මුස්පීන්තුවක් දැම්ම ඇදලා. ඒ රාදි මුළු උසාවියේම ඇඹුල් රහට ගියා. ඌයක් කිමරකට ඉවනේ. ඒ එළියපේ කනට තියන තේරෙන්නේ වීදිලා රන්ති මහත්තයා පින් සිදු වේවා කියලා ඇති ලිව්වන චෝක් අපි යනවා ඊගාවට අවසරයි ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කිරීමේදී මූලික කර්මස්ථානය කරන අතරතුර එනම් දකුණ වම ආදී ආකාරයට සිහිය පිහිටවන අතර වාරයේදී බාහිරින් එන ශබ්ද සිත හඳුනාගනි මූලික අරමුණදී ද වෙනස් නොවේ එවිට මාගේ සිත විසිරී නොගොස්ද විසිරී ගොස්ද යන්න පැහැදිලි කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි අවසාන වාක්‍යයට ඉසිසල වාක්‍යය කියන ආයසර හඳුනා ගන්න. මූලික අරමුණද වෙනස් නොවේ. එවිට මාගේ සිත විසිරී නොගොස් විසිරී ගොස්ද ගොස්ද එක එක එක වාක්‍යයක් ඊට කලින් වාක්‍යයක් මම මුලින්ම කියන අවසරයි ස්වාමීන් නෑ නෑ නෑ මං කියන දේ කරපන් ආ කිව්වටදී තව එක වාක්‍යයක් මුලින් කියන්න එනම් දකුණ වම ආදී ආකාරයට සිහිය පිහිටවන අතර වාරයේදී බාහිරින් එන ශබ්ද සිත හඳුනා ගනී. මූලික අරමුණද වෙනස් නොවේ. එවිට මාගේ සිත විසිරී ගොස්ත යන්න පැහැදිලි කර දෙන ලෙස කාරණිකව ඉල්ලා සිටිමි. අර කලින් වෙච්ච එකම තමයි අපිට අර මූල කර්මස්ථානේ ඉඳද්දී වටේ තිනව පේන්න පටන් ගන්නවා. ඒක හරියට මේ අපි පිටියේ මකුළුවෙක් වහලා ඉනවයි කියලා හිතමු බය වෙලා අපි ටෝච් එක ගන්නවා. ටෝච් එක ගහපම අර මිදුලේ තියෙන මැද ලපේට මතුරුව මකුලුව අහුවෙනවා. නමුත් පිටියේ තව රවුමක් එළිය වැටෙනවා ටෝච් එකේ. මැද ලපේ වගේම වටේ රවුමකුත් එළිය වෙනවා. ටිකක් වෙලා ගහගෙන හිටියොත් එහෙම අර මැද තියෙන එක විතරනේ වටේව පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අරුණ නගිනකොට යන්තම් ආලෝකයනට කොස්නට්ටක් කරේමේ පේනවා. ටික වෙලා ගියාට පස්සේ කොස් කොලීමත් පෙළ නාරෙටිත් පේනවා. ඒ වගේ බලාන ඉnde ඉnde ඉnde ඉnde යමක් වෙත දිහා ඒකේ අස්තර විස්තර දකින්න ගතියක් ව්‍යංජන අනිව්‍යංජන දකින්න ගතියක් රිංගල පැතිරෙන ගතියක් තියෙනවා හිතේ. ඒක මේ manussකමේ තියෙන ස්වභාවයක්. ඒ නිසා ඔය විස බීජයක් ආවට පස්සේ ඒ විස බීජ අපේ දුර්ලභම තැනකින් ඇතුළට යනවා. ඇතුළට ගියාටත් ඒකේ විද්‍යානුකූලව හදලා යම් ඝනත්වයක් ඇතුළට යනකම් ශරීරයේ බලවත් විස බීජය දුර්වලයි. යම් ඝනත්වයක් යම් සාන්ද්‍රණයක් ඇතුළට ගිය ගම ඒක ඊට පස්සේ මේ ඊට පැතිරෙනවා. ඊට පස්සේ ඉතින් මේ මේ පද්ධතියම ඉවරයි. ඉතින් වගේ ඒම ගුණයක් පා කියන වචනේ සතිපට්ඨාන කියන එකේ පා කියනකට අර්ථයක් දෙනවා. ඔක්කන්තිත්වා පග්ගන්තිත්වා පත්තරිත්වා පවත්තීටි කියන සති ථාන කියන වතර දෙක මැද පයන්නක් දාලා තියෙන සතිපට්ඨාන වෙලා තියෙන්නේ ඒ පයන්නෙන් ආපු හුවා දැක්වීම කියනවා. ඇතුල් වෙලා බින්දගෙන ගිහිල්ලා පැතිරෙන ගතියක් තියෙනවා. අමාරුම දේ තමයි අර ඉස්සල්ලාම ගිහිල්ලා ඒ අරමුණට බැහැගන්න එක. ඒක ටිකක් මුලිච්ච වීම. එහෙම නැත්නම් ඒක රිංග ගැනීම හරිම අමාරු. රිංගගත්තට පස්සේ එමීට පැතිරෙන ගතියක් තියෙන නිසා අපිට බල වග බලා ගන්න ඕන යෝගාවචරය අරමුණට හිත මුලිච්ච කරගෙනකම් රිංගනකම් වග බලා ගන්න ඕන. ඊට පස්සේ නැවත නැවත අරමුණ ඇසුරු කරන්න ඇසුරු කරන්න පැතිරෙන එක වෙනවා. ඒ පැතිරෙනකොට මූල කර්මස්ථානය තමයි. ඇවිදිද්දිම අනිකුත් දේවල් පේන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයාගේ හිත මේකට තවත් අරමුණක් ගැන දනවා සැකේ. ඒ තමයි අත්දැකීම නැතිකම. ඒ තමයි සුතුමේ ඥානෙ නැතිකම. ඒ තමයි කමඨාන සුද්ධ වෙලා නැහැ කියන්නේ. අනිත් දවසේ ගියොත් විශ්වාසය ඇති මොනව ආවත් මට මූල ගිය කර්මස්ථාන දිගේ යන්න පුළුවන්. ඒ තාක්කල් මගේ භවනා දියුණු වෙනවා කියන කමඨාන සුද්ධ වුණා නම් අනිත් දවසේ නිතරම ජයක් හම්බෙන්නේ. මොනව ආවත් එයා බාර ගන්නෑ. එයා දන්නවා මම යන ගමනට වාදාන්නේ නැහැ. ඒ තාක්කල් වටපිට තියෙන දේවල් ඔක්කොම Tamanට නතු වෙනවා. Tamanට යටත් වෙනවා. ඒකට එන්නේ එන්නේ යෝගාවචරය යන්නේ සිනාසිසී යන ගමනක්, බය නැති ගමනක්. නමුත් හැම කෙනාම භාවනාව කොච්චර ලස්සන ඉදිරියට ගියත් සැකයක් නම් දාගන්නවා. ඒකට කියන විචිකිච්ඡාව කියලා. ඒ මොකද මෙතෙක් කල් කරලා තියෙන පවුමනේ. එචා හිතන්නේ මෙච්චර ඉක්මනට මට ඉස්සරහට යන්න පුළුවන් වෙයි මෙච්චර ඉක්මනට මට අරමුණට ඉඩ දීලා අනිත්‍ය වයින් වෙයි කියලා හිතන්නේ. ඒක ඉතින් ඒකට ගැම්ම අරන් දෙන්න ඕනේ. කමටහන සුද්ධ කරලා සාකච්ඡා කරලා ගැම්ම අරන් දෙන්න තියෙනවා. ගත්ත කුඩිය ගන්න ඵලයන් කාගෙන ඵලයන් ඉස්සරහට. මානිවත්ත අභික්කම නතර වෙන්න එපා වටපිට බල බල ඉන්න එපා උඹ ඉදිරියට ඵලයන් රගර් සිල්ලම් කරන කට්ටිය නම් දාන්න. බෝලේ ගත්තට පස්සේ හැම කෙනාම ඉන්නේ ටැකල් කරන්න තමයි. පාස් කිරුත් පාස් කරන්න ඉන්නේ පස්සට කඩාගෙන යන එකයි තියෙන්නේ හෙන ගෙඩිය ගියා වගේ දිනුම්. අරවිට වල වල තිකර බබා හිටියොත් එහෙම ඊතර මිනිහා එහා පිළේ කට්ටිය ඇවිල්ලා හැම පැත්තෙම ටැකල් කරනවා. ඒක ඒක තමයි ක්‍රීඩාව. ගත්ත බෝලේ ගියා පාස් කරුත් පාස් වුණේ. පස්සටනේ. ආන්නේ කමටාන සුද්ධ වුණාට පස්සේ නිකන් යෝගාවචරය නිවන් දැක්කා වගේ. එහෙම නැත්නම් මේ වතින් කැස්සක් ආවත්, සබ්දයක් ආවත් ඉබුවට චර්චුරු ගගා, ඉබුවට චෝදනා පත්‍ර ලියලියා අයියෝ. කොඳු වැට බෙල්ල නැති සත්තු. මට මතක් වෙනවා මම මාස 18ක් ආපු කෑමන බුරුමේ ගිහිල්ලා මේ මේ කාරණාව තේරුම් ගන්නකම් මොන තරම් චෝදනාද මොන තරම් කණපින්දන්ද මොන තරම් චරුචුරුද තේරුම් ගත්තට පස්සේ පේනවා අපිට වැඩිය බුදුහාමුදුරන්ට විශ්වාසයි අපේ හැකියාව. ජීන්සේ දීලා තියෙන පාඩම අපිටවත් විශ්වාස කරගන්න බෑ. අපි නිසා අපේ තියෙන කඩප්පුලිකමට ඒ වෙලාවට බුදුහාමුදුර පොඩ්ඩක් පැත්තක දීලා වෙන කතරගම දෙවියෝ හරි කවුරු හරි පොඩ්ඩක් ඉස්සරහට ගන්න. සමන් දෙවියෝ ඉස්සරහට ගන්නවා. එහෙම නැත්නම් අසස්තර එළියට ගන්නවා. අනිකල බුදුහාමර පොඩ්ඩ පැත්තකටලා ඉන්න වැඩ වගේක් තියෙනවා. ඔබ වහන්සේ පොඩ්ඩක් ඉන්න මම මේ සමන් දෙවියොත් එක පොඩි ඩීල්යක් දාන්න තියෙන බැලලා ඉන්නකෝ. සෝරි කියලා හිතෙනවා. හැබැයි ඉතින් හරි හරිම අධිරාජ්‍යවාදී ක්‍රමයකට මේක හිටලා තියෙනවා. හරි ගියාට පස්සේ හරි. හරි යනකම් හේවනල්ලටත් බය වෙනවා. කොලයක් පත්කොලයක් හෙල්ලුවොත් දඟලන. ඒ මොකද තාම සද්ධාව නැහැ. තාම ඇදහිල්ල නැහැ. ඉතින් මේ අපි ඔක්කොම කරන්න හදන මේ ඇදහිීම ඇති කරලා දෙන්න හදනවා ප්‍රශ්න තියෙද්දි. බාධා තියෙද්දි. ඒ නිසා මේක හිත පිට යෑමක්ද කියලා බලන්න. බලන්න ඒවා තියෙද්දිම අරමුණ පවත් ගන්න පුළුවන් නම් හිත පිට යෑමක් නෙවෙයි. අවසරයි පැහැදුනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආස්වාස ප්‍රාස්වාසයේ තුලදී හුස්ම රැල්ල කෙටිව ගිය තැනදී මාහට කරන්නට කිසිවක් නැත. සිහියෙන් බලා සිටිමි. කාලයක් සිට මා මෙය කරන්නෙමි. එක වේලාවක කලකිරීමක්ද ඇතිවේ. හිස් බවක් දැනේ. හුදකලාව කැලයකට වී ඉතිරි ජීවිත ඉතිරි ජීවිතය මැරණකම් සිටීමටද වේලාවකට සිටේ. කෙටිව ගිය ආස්වාස ප්‍රාස්වාසය තුල හිස් බවකි. හිස් බව පැහැදිලි. කෑමට බීමට රුචියක්ද නැත. කතා කරන්න දෙයක්ද නැත. ඒ ඒ වයින් කිසිදු ඵලයක් නැති බව වැටහි. ආස්වාස ප්‍රාස්වාසය මෙලෙසට තවදුරටත් කරගෙන යා යුතුයද? ඇස් අරගෙන සිටියද එලෙසමයි ඇස් අරගෙන කළ යුතු දෙයක්ද නැත. පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව. මම දැන් මෙතන යනුවෙන් සක්මන් කරන විටදී ඇවිදින්නේ නැතුව එක තැනකට වී ඕනෑතරම් කාලයක් සිටිය හැක. මෙතනදීද ඉන්න කෙනෙක් නැති බව වැටහි. හිටගෙන සිටින රූපය බොඳ වී බොඳ වී නැතිව යන්නක් මෙමි. ඇදගෙන වැටෙන්නට වාගේ. ඇදගෙන වැටුණද බියක් නැත. පෙර එම බිය තිබුණේ. එතනදීද කලකිරීම තුළ තවදුරටත් මේ කය හදන්නේ කුමකටදයි අවබෝධ වේ. මට අනුකම්පා කොට පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකේ වැරදිලා ලියවිච්ච වාක්‍යයක් තියෙනවා මුල් කොටසේ මට කරන්න දෙයක් නැහැ කියලා. ඔක්කොම නතරලා මට කරන්න දෙයක්. ඉතින් බුදුරජාණන් කියන්නේ මමයා මේ ආගන්තුක කෙනෙක්. ඕක ඔය වගේ අසරණ කරපම්. මට කරන්න දෙයක් නැහැ. මම කිව්ව සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය අසරණ වෙනකොට ඒක නිකන් වක්කාරයට වගේ ඉන්න පටන් ගන්නවා. හීන් දාඩි දාන්න පටන් ගන්නවා. නලියන්න පටන් ගන්නවා බය වෙනවා. ඉතින් කොයි වෙලාවක හරි ඒ ඒ හිර කරලා මම යට දණක් නැත්නම් පත් වෙලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක තමයි ආර්ය භාවය කියලා කියන්නේ. එතකොට මම කලබල වෙනවා. එයාවිල ගොඩපෙරකුරුවන් දෙනවා. අරක කරපම් මේක කරපම් නිකන් ඉන්නවට වඩා මොනවා හරි කරපම් කියලා කියනවා. ආන්න එක දැනගන්න වංචනික ධර්ම අපිට ඕනේ මමයා කොටු කරන්න තමයි. මමයා අසරණ කරන්න. මමයාගේ පෙකිනි වලින් කපලා දාන්න. මමයාගේ සරුංගලේ නූල කඩලා දාන්න. ඉතින් ඒකට කලබලයක් වෙනවා. දැන් මේ කලබලේ නිවනටද සංසාරයටද කියලා බැලුවොත් කලබලේ නම් සංසාරයට තමයි. ආයේ නැවත මමයා ගෙනත් දාගන්න හදනවා. ඉතින් ඒකට හිත පුදුම කොට පෙරක දොරකන් දෙනවා. පුළුවන් තරම් මේ ක්‍රමසාවේදී ව්‍යාපෘති කොට පෙරක දොරකම් දෙන්නේගේ භාවනා කරන දෙන්නේගේ ඒ ගොඩ පෙරක දොරකම් වලින් කිසිම වෙනසක් නැහැ. ඕනම කෙනෙක් කරන ගොඩ පෙරක දොරකමක් ඕන කෙනෙකුට තේරෙනවා. මොකද අපි ඒක තමයි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ. මම නැති වෙන හැම වෙලාවෙම ආයෙ නැතුව මම ගෙනල්ලා හරි ගසලා දෙනවා. වෙල්ඩින් කරලා කැඩිච් එක හදලා දෙනවා. ඉතින් ඒක තමයි මේ සංසාරෙදි මේක කවදා හරි කර නැති වෙනකොට මම නෑ මට කරන්න දෙයක් නෑ. හරි ඒක තමයි මට කරන්න ඕනේ. ওই தත්තු කොච්චරලා ඉන්න පුළුවන්. ඒක අමානුෂිකයි. ඒ தත්ත්වේ මානසික නෑ. මනුස්ස මනසකට ගන්න බෑ. හැබැයි එච්චර දුර තියෙන එකක් නෑ. බොහෝම ළඟ තියෙන එකක්. ඉතින් අපි බුදුන් කෙරේ ශ්‍රද්ධාව ගන්නෙ මොකටද? සීලයක් සමාදන් වෙන්නේ මොකටද? සතිය සමාදන් වෙන්නේ මොකටද? අන්න එහෙම මට කරන්න දෙයක් නැහැ කියන தත්ත්වය ආවට පස්සේ ආ දැන් ප්‍රතිපදාව හරි. මම දැන් හැලෙන්න හදන්නේ මේක දිහා බලාගෙන ඉන්න. ඉන්න දෙන්නෙම නැහැ. මේක බුද්ධම විදියට එක එක එක එක ව්‍යාපෘති ගෙනත් දානවා. ඒ ව්‍යාපෘති අතින් අපි දෙන්නේ කි වෙනසකුත් නැහැ. ඒ නිසා ඕන කෙනෙක් කරන පිස්සුවක් කතාව කෙනෙකුට තේරෙනවා. ඉතින් බලන්න අවුරුදු 2600ක් ගියත් සක්කාය දිට්ඨිය කඩන්න පුළුවන්. කැඩුවොත් ඒ හදන්නයි මම තකපන්නේ. හදන්නයි මම උත්සාහ කරන්නේ. හදන්නයි මම දැනුම පාවිච්චි කරන්නේ. හදන්නයි මම නූල් පිරිත් නූල් ගැට ගන්නනේ. හදන්නයි මම සෙත් කවි කියන්නේ. හදන්නයි මම කතරගම යන්නේ. හදන්නයි මම පූජා වට්ටි දෙන්නේ. හදන්නයි මම බෝධි පූජා දෙන්නේ. ඉතින් ඕකට නෙවෙයිනේ බෝධිය හැදුනේ. බෝධිය හැදුනේ ඕකට නෙවෙයි. බෝධිය හැදුනේ නැති වෙන එක ඕම නැති වෙන්න ආරින්. ඒකට මැරෙන්ඩි ඉස්සලා ඒක නැති වෙන හැටි දැක්කා නා. එනත ඒකට මූණ දීලා තිබ්බනම් තීරෙයි මේක අපේ අම්මලා තාත්තලා කරපු සෙල්ලම නෙවෙයි. අත්තල මුත්තල කර සෙල්ලමකුත් නෙවෙයි, කිත්ත කිරි කිත්තලා කරපු දෙයක්කුත් නෙවෙයි, දත්තපණත්තලා කරපු දෙයක්කුත් නෙවෙයි, කිරි කැමුත්ත කරපු දෙල්ලමකුත් නෙවෙයි බුදුහාමුදුරෝ කියලා තියෙනවා. මේක ගන්න අමාරු නෑ. ආවට පස්සේ අපි කොච්චර ඒකට මූණට කියලා ගහනවා. කොච්චර ඒකට අපි උණු අතරක් කරනවා. කොච්චර අපි ඒකට නොදකින් නොපතන් කියලා. කොච්චර ඒක මුස්පීන්තුර සලකනවා. කවදා හරි මේක හුදේකලාව කියලා තේරුම් ගත්තොත්, කෙලස් නැති தত্ত্ব කියලා තේරුම් ගත්තොත්, විස්වාමී කියලා තේරුම් ගත්තොත්, මේක තමයි පිරිච්ච ගතිය කියලා තේරුම් ගත්තොත්, මේක තමයි සන්තුෂ්ටි කර தত্ত্বය කියලා තේරුම් ගත්තොත්, මෙච්චර ඉක්මනට මට පුළුවන් වුණා මම යා පෙන්ෂන් යවන්න. මම යා විස්වාමී යවලා. බලාහානි ඉතින් භාවනා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ සංකල්පය හදාගන්න ආකල්පය හදාගන්න කෙලස් කැපෙනකොට පිපිලිසර වෙන්න එපා. අන්දමන්ද වෙන්න එපා. ඒක දිගියම තව චිත්තක්ෂණයක් ඒ මුළු චිත්තක්ෂණේ වටිනවා මුළු අවුරුදු ගාන ජීවත් වෙනට වැඩියි. ඒ වගේ වෙලාවක අතිරණව අපන්නකව සාමීචි ප්‍රතිපන්නව අරණව මේක දිහා ඉන්න චිත්තක්ෂණයක් පුළුවන් නම් එහා පැත්ත. අපි කරන්නේ දැන් කිට්ටු වෙනකොට ෆාස්ට් ෆෝවර්ඩ් දාලා ෆාස්ට් රිවර්ස් දාලා දුවන ගෙදරේ. බලන්න ඔබ වෙච්ච දේ මේ මමයක් නැතිලා යන්න පටන් අරගත්තා. මම ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕන කියලා එල්ල වුණා මගේ පිටිපස්සේ. මට කියන්න තියෙන්නේ ඔක ඔහොම තියාගෙන ඔය අතිරණ මට්ටමේ කොච්චර වෙලා ඉන්න තරම් සද්ධාවක් තියෙනවද? කොච්චර වෙලා ඉන්න තරම් සීලයක් තියෙනවද? කොච්චර වෙලා ඉන්න තරම් සතියක් තියෙනවද කියලා බැලුවොත් ඒක ඇත්තටම උප්පත්තියම හම්බෙච්ච ලාභයක් අපට. කපට පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරන්න කියලා පේනවා ඊගා ප්‍රශ්නේ. ඔය කියෝ මම මුලදී බලන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට කීපවරක් මගේ සිත පරයන්ක භාවනාවෙන් වෙන් සිත ආස්වාස ප්‍රාස්වාස කරන ආකාරයට ඉබේම සිත ඇදී ගියා. එවිට මට ටික මොහොතකින් මම දැන් කරන්නේ සක්මන් භාවනාව බවත් සිත යෙදී යුත්තේ ශරීරය හා දෙකකුල් වල පාදයේ යටිපතුල වෙත බවත් මෙනෙහි විය. මේ මොහොතේම මට නැවත වරක් සිත සක්මන් භාවනාව වෙත යොමු කරන ලදී. මගේ සිත පිටත අරමුණකට ගියාද නැත්නම් මට නැවත සක්මන් භාවනාව වෙත සිත යොමු කිරීම නිසා ඒන් සක්මන් භාවනාවට ඇවඩක් සිදු වී ද යන්න පැහැදිලි කරන ලෙස කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට ඊට ඉක්මනින් නිවන් උතුම් වූ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒත් අන්තිම වාක්‍ය තුන ආයි කියවන්න බෑනේ ඒක ටිකක් මේ ඒ මොහොතේම මට නැවත වරක් සිත සක්මන් භාවනාව වෙත යොමු කරන ලදී. මගේ සිත පිටත අරමුණකට ගියාද? නැත්නම් මට නැවත සක්මන් භාවනාව වෙත සිත යොමු කිරීම නිසා එයින් සක්මන් භාවනාවට අවඩක් සිදු වීද යන්න පැහැදිලි කරනා ලෙස කාරුණිකව ඉල්ලමු. අනේ මේ වාක්‍ය ගත්තොත් එහෙම සක්මන් භාවයට හිත යෙදුවා, හිත සක්මන් භාවයට ගියා. ඒකෙන් අවඩක් වුණාද කියලා අහන්නේ. එමනේ හිතේ. එතකොට ඒ සභාව මොකද කියන්නේ? මට දක්මන් බාරන්ට අපව යන්න උනා ගියා. එහෙම යෑම අවඩක්ද කියලා අහනවා සභාව මොකද කියන්නේ? ඒක හරි. හොඳයි. ඒ නිසා මට එදිනා මේ ලියපෙන්නා මේට වැඩිය මේ වෙන මොකද්ද බලාපොරොත්තු ලියපු වාක්‍යයක් වගේ කියලා. ලියපෙන්නාට පුළුවන් ද අපිට පොඩි මේ ඍජු කිරීමක් කරලා දෙන්න. මට ඕනේ වුණා අපව සක්මන්ට ගන්න. සක්මන්ට ආවා. ඒ විදිහට මම තව නැවත සක්මන්ට ගැනීම අවඩක්ද කියලා අහන එක මට මට තේරෙන්නේ නැහැ එතන පැටලුම් සයිස් දෙයක් තියෙනවා කියලා. හරි. අත උස්සනවා දීප එකන. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවඩක් කියන වචනේ වැරදීමක් ඒක අවඩක් නේ මට හිතුනේ ඒකෙන් මේ මට යම් කිසියකින් හානියක් වුණාද කියලා. ඒකෙන් අර මගේ සිත සිත මුල් කරගෙනම ආපු ඒ මම සිත මුල් කරගෙනම ආපු භාවනාව සිද්ධ වුණාට ටිකක් අරකට ටිකක් එහෙම හෙවීමක් වුණාද කියලා මේ කියන්නේ එහෙම වෙලා නැවත හිත අරමුණට එන වෙලාවනේ ඔව් එහෙම එතකොට හිත එහෙම වීම ගැනද මේ කතා කරන්නේ එහෙම වෙච්ච හිත නැවත අරමුණට එන එක ගැනද මේ කතා කරන්නේ නෑ අරමුණට ආවට පස්සේ අර මුලින් ආපු එකේ වරදක් වුණාද කියන එක ඔය ඒ හිතන එක තමයි පෘථජනකම දැන් ඇවිල්ලත් වැඩි හරි ගිල්ලත් තාම පශ්චාත්තාප වෙනවා පශ්චාත්තාප වෙලේ මොනක් කරලා ලාභය ලැබෙන්නේ නැහැ ඉතින් සර්වඥයන් අපිට ලයිසන් එකක් දීලා තියෙනවා හිතාබව ආවන පශ්චත්තාප වෙන්න එපා. මෙතෙක් කල්ුණේ ඒක තමයි. බල්ලට ඉංජු ඉංජු ගෙට කියනකොට ඌ ගෙට ගියා. දැන් බල්ලෙන් අහනවා ඔබ සවුත්තු පොරක් තමයි වලපංකෝ මේ ගෙට ආවට පස්සේ ඌට කියනවා ඔබ මොකටද එළියට ගියේ කියලා. බල්ලනේ ඌ කූඩු කියනකොට කූඩු නයි ඒක හොඳයි. හොඳ ලස්සනයි මේ ඉදිරිපත් කරනකම හරි කැමැති මේ එක්කෙනෙක් හිටනරක් වෙනවද කියලා මම දන්නේ නැහැ. මං ගෙන පකන්නෙත් නැහැ. මේ හිත Tamanට ඕන විදිහට අරමුණට ආපහු හිත ආවා. ඊ ඇවිල්ලත් පශ්චාත්තාප වෙනවනේ අපේ හිත. මොන තරම් කඩපුලි නොකෑමන 14ක් පට්ටපදුර හිතක්ද කියලා හිතන්න. මේකෙන් විඳවන ප්‍රමාණය සීමාවක් තියනද කියලා බලන්න. ඕන තරම් විඳවන්න පුළුවන්. ඇයි මේ බුද්ධ ශාසනයක් තියෙනවනේ? ඇයි අපිට මේ සද්ධර්මයක් තියෙනවනේ? ඇයි අපිට මේ මනුස්සත්වයක් තියෙනවනේ? ඇයි අපිට මේ ක්ෂණ සම්පත්තිය තියෙනවනේ? ඉතින් ඒක ඒක කියලා දුන්නේ නැත්නම් ඒක තනිකර මගේ වැරද්දක්. මගේ කටයුත්ත තමයි මගෙන් ගෙන තියෙන කාර්යය තමයි එහෙම ගන්න පුළුවන් ගන්න ඕන කියලා හිතපු එක යෝගාවචරකෙට විශාල දක්ෂකම. ඊට පස්සේ කෙරුවා හිතත් ආ. චිදසි යෝගාචරණ ප්‍රකාශ කරන මට පශ්චාත්තාවයක් එනවා. ඇයි මේ හිත එදිසල පිට ගියේ කියලා. බුදුසසුනච හරියටම කතා කරගෙන ඒ කියන්නේ පශ්චාත්තාවෙන් කිසි ලාභයක් නැහැ. දැන් හිත ඇවිල්ලා තියෙන වහාම නැවතත් අරමුණට ඉස්සල්ලාම ගිය කෙනෙක් වගේ අරමුණත් එක්ක හිත හොඳට සමාහිත කරන්න අර පශ්චාත්තාපයේ ඇඹුල අර පශ්චාත්තාපයේ තීත්‍ය තිබුණොත් අරමුණට සාදර වෙන්න හම් වෙන්නේ ඒක මේ සාරිපුත්තු සාංශය සඳහන් කරනවා පමාදේ න කම්පතිචි සති බලං පමාට වැටුණයි කියලා හිත කම්ප වෙන්නේ නැත්තම් ඒක සති බලයක් සතියේ සුවිශේෂ අවස්ථාවක් වැරදෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. වැරදුනට පස්සේ කරන්න ඕන තමම දාන්න. කරලා තියෙනවා. හරි ගිහිල්ලා තියෙනවා. ඒකට මාරයවිල කියනවා පශ්චාත්තාප වෙන්නේ කියලා. අපි බුදුහාමුදුරුවොත් එක ඩීල් එකක් දාලා තියන්නේ නැහැ. අපි මාරයකින් දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා මං ගත්ත හිත ආවා. ඒකත් ජයසිරි මංගලම් කිව්වා ගියා. ඒ ඒකට කල යුත්තේ මොකද්ද? නැවත ආවට පස්සේ අරමුණ කොහොමද Tamanට පේන්නේ කියලා හොඳට විස්තර සහිතව බලන්න. ඒක බලක් ගන්නයි පශ්චාත්තාපේ. එහෙම කිව්වම තේරෙනවද? එහෙමයි. කියන්න බෑනේ තේරිච්ච එක. ඒ කියන්නේ ඒ වගේ හරියන් සක්මන් භාවනාව කරද්දී ඒ අර ශාරීරිය කෙරෙහි සිත යොමු කිරිල්ල විශේෂයෙන් ආද ස්පර්ශය පිළිබඳව ආදි වශයෙන් ඒ හිත යොමු කිරිල්ල මේ කරගෙන යද්දී පරියංග භාවනාවේදී මේ ආස්වාස් ප්‍රාස්වාස කිරීම යෙදීම තුලින් ඒ ඒ හිත මුළු වෙච්ච නිසා ඒ ගැන නැවත කම්පා වීමක් වෙන එක වැරදිය කියන එක. නෑ නෑ නෑ. මොකක් හරි පරියන්ක භාවනාවක් මං කියපු කතාවේ නෑ. මම මේ කියන කතාව ධක්ම භාවනාව ගැන කතාවක්. ආයසරයක් කියන්න බෑනේ උත්සාහ ගන්න බෑනේ. කියන්නේ සක්මන් භාවනාවේදී ඒ පිහිටුවාගත්ත සිත ඒ ඒ සිත මේ ආස්වාද ප්‍රාස්වාද කිරීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ඒ පිටස්තර බලපෑමකදී බලපෑමක් නැති කියන එක. ඒක හරි. ආස්වාද ප්‍රාස්වාදේ පුළුවන් මැසික් වල වෙන්න පුළුවන් සද්දයක් ඇවිල්ලා වෙන්න පුළුවන් මොනවා වුණත් සක්මනට හිත පිට යන්නේ ගැන කරන්න දෙයක් නැහැ. ඒකට අපි අසරණයි. හිත ගියේ හිත ආපහු ගන්න ඕන තැන දන්නවනම්. ගත යුතුයි කියලා දන්නවා. ඒකට සද්ධර්මය කියන්නේ. ඊට පස්සේ ඒක හරි ගියා නම් ඒකත් ජයශ්‍රී මංගලම්. ඒ තියෙද්දිත් පශ්චාත්තාප වෙන්න තරම් අපේ හිත චපලයි කියලායි බුදුහාමුදුරු කියන්නේ. ඒක ගණන් ගන්න එපා. ආපහු හිත ගන්න ආපු ගමන් ආනපන දැන් පිම්බි මේ වම දකුණ කොහොමද වැටෙන්නේ කියලා දෙවෙනි සැරේ ආවට පස්සේ කොහොමද වම දකුණ විස්තර කියලා හොඳට ලං වෙලා බලන්න. ඒක පශ්චාත්තාප පැත්තකට යනවා. කල යුතු දෙයක් මම මේ කියන්නේ. එහෙමනම් යෝගාවචරයට ඉදිරි ගමනට කිසි බාධාවක් නැහැ. මට පේන්නේ වයස වැඩි කියලා. නේද? ගාලල්ලා <laughs> වයිට් එකක් දීලා බලමු. ඔය හිත පිට යන එකට පශ්චාත්තාප වෙන කිසිම කෙනෙකුට සංසාරේ නිවනක් නැහැ. පිට ගියාට පස්සේ ආපහු ගන්න ඕනේ ගන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් කමක් ආවනම් මං උතාම සන්තෝෂ වෙනවා ඒ ටික ඉගෙන ගත්තයි කියලා. ඒක ඉගෙන ගත්ත එකේ ලාභය තමයි නැවත ආවට පස්සේ මේ දකුණ විස්තර හොඳට ඉදිරිපත් කරන්නේ. එතකොට හිත පිට ගියා පශ්චාත්තාපුණා කියලා ලියන්න ඕනෙත් නෑ. ඉතින් තොරතුරු ඉදිරිපත් කරනකොට දන්නවා අහගෙන ඉන්න එකනට තේිනවා මේ මනුස්සයා කොච්චර කරකොලත ඇරියත් හරියට වැඩනවා උතුරු කට්ටකට පයින් ගැහුවා වගේ. උතුරු කට්ටට පයින් ගහපුවා මොකද වෙන්නේ? උතුරු කට්ට කියන එක දන්නවද? මාලිමා යන්ත්‍රයේ තියෙන අර මේ නැත්නම් පොල් ගෙඩියක ලැබු පැත්ත කියන එක දන්නවද? ඒත් දන්නේ නැහැ. පොල් ගෙඩියක් කොච්චර කරකොල වතුර දැම්මත් ලැබු පැත්ත උඩට එනවා. ඒක කොච්චර කරපුවා මොකද ප්‍රශ්නේ? මාලිම කටරොසි කොජනේ පයින් ගියොත් උතුරට හැරෙන්නේ. ප්‍රශ්නේ නැහැ. කොච්චර හොල්ලලා දැරිය තියෙනවා. සෙල්ලම් බඩුවක් තියෙනවා බුරුමේ පිට්ටයින් දැයින් කියලා. මෙහෙත් තියෙනවා දැන් ලංකාවේ. ඒ පෙන්ගුයින් කෙනෙක් කියන්නේ විසි කරපුව ගමන් හෙලිලා හෙලිලා හෙලිලා කෙලින් එනවා. කොච්චර විසි කෙරුවත් පහනකට පිඹින්න බලන කොච්චර හරි පිඹල ඉවර කරු ගාමි යකලින් ඉන්න. අපේ ඉති ස්වභාවය ඒකයි. ඒ නිසා මේ සැලුණයි කියලා තැවෙන්න එපා. එයාට කෙලින් ඉන්න පුළුවන්. කෙලින් උනාට පස්සේ ඒකට ධෛර්යයක් දෙන්න ඕන. ඒකටයි ශාසනයක් තියෙන්නේ. ඒකටයි කමඨාන සුද්ධ වෙන්න ඕන. ඕක පුළුවන් නම් මම ඒකයි හිතුවේ වයස වැඩි කියලා නාකියක්. මේ ඕක කාට හරි උගන්ලා මැරෙමු. එක්කෙනෙකුට මොනවද මේ පශ්චාත්තාප වෙලා ඇති වැඩේ? අශ්‍රද්ධාවයන් ඊට පස්සේ ආපහු මෙන්න මේක තහිත ගන්න. ඒ නිසා කල්යතු භාවනා කරලා තියෙනවා. සක්මන්ට අරමුණ මේකයි කියලා දැනගන්න ඕන. පිට යන එක දැනගන්න. ඊට පස්සේ ආයසරයක් අරමුණ ගෙනත් තිබ්බා. මැරෙන්න ඉස්සලා කරන්න පුළුවන්. තව එක්කුටම ලනුව දුන්නොත් ඔය කුඩු උණක් විකුණා ගත්තොත් ඒ ඉතින් තමන් කුඩු ගහලා ඉන්න බෑ. වැදුනක් දැන් තේරුණාද? තේරුණා. තව එක්කුට දෙමු ලනුව පුළුවන්. එක්කෙකුට එකෙක් එක්කට දුනොත් එකියක් එක්කීකට දුන්නා ඒ නම් වැඩේ හරි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට මොකද ගොඩක් ප්‍රශ්න තියෙනවා. අවසරයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ භාවනාවේදී කාය සංස්කාර සංසිඳීමට පෙර වචී සංස්කාර සංසිඳිය යුතුයි දේශනා කළසේක. මාය තේරුම් ගත්තා නිවැරදිද වැරදි නම් එය නිවැරද කරනසේක්වා වැරදි නම් ඒ කරුණ වඩාත් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක මේ තුන්වෙනි පාරජිකාවේ අටුවාවේ සඳහන් වෙනවා ආනපන සති අටුවාවේ සඳහන් වෙනවා. ඇයි ආනාපාන සති සූත්‍රයේ වචී සංකාර සඳහන් නැත්තේ කියලා. කාය සංස්කාර සඳහන්, චිත්ත සංකාර සඳහන්. ඒකට අටුවචාන්වන් සඳහන් කරලා තිනවා කාය සංස්කාර සංසිඳෙන්න ඉස්සෙල්ලම වචී සංස්කාර සංසිඳෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කාය සංස්කාර සංසිඳෙන්නේ. ඒචාර ගැන කියන දෙයක් නැහැ කියලා. ඉතින් සා කවදාරි Taman තේරුණොත් මේ යෝගාවචරකම ඉස්සල්ලාම සිදුවෙන දේ තමයි කට පරිස්සම් කරගන්නේ. කතා කරන්න පටන් අරගත්තොත් යෝගාවචරේ. ආ ඉතින් අමාරි හරි අමාරු. මොන જાතින්වත් බේරන්න බෑ. අපි වඩන හැම ගුණයක්ම හිල්ලෙච්චි කූඩේකට වතුර පුරවනවා වගේ කතා කරන මනුස්සයෙක්. බේරන්නම බෑ. ඒක රැකෙන තැන තමයි පුළුවන් තරම් වචන පරිසම් කරන්න. එතකොට වචී සංකාර සංසිද්ධ වීමට ගොඩාක් උදව් වෙනවා. එහෙම නැත්නම් මේ ආවට ගියාට කතා කරන්න පුළුවන් මනුස්සයෙක් විතරයි කියලා උදේ ඉඳලා හැන්දරක කතා කරමින් ගියොත් හරි අමාරුයි ඒක මේ මරණ මොහොතේ දිවස් අනේම කරන්න. ඊට පස්සේ කය සංසිඳන. ඊට පස්සේ හිත සංසිඳනවා. අපි දන්නේ හිත කය වචනේ කියලානේ. නමුත් වැඩේ පටන් ගන්නෙ වචනේ. මේ මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ දේශනාව හරහා. වචනේ ශ්‍රවණය හරහා. නිසා වචනේ තේරුම් ගත්තනම් බණ ටික තේරුම් අරගෙන කලයකට වතුර බින්දු බින්දු දැම්ම වගේ පුරවගෙන කරබන හිටියොත් ඉරුණු කයේ දිනුසලේ කියලා ඒ හොඳ ලකුණක්. ඒ නිසා වචී සංඛාර සංසිඳනවා කියන්නේ අනිවාර්යයෙන් ඊට පස්සේ කාය සංස්කාර සංසිඳනවා. ඊට පස්සේ අවස්ථාවක් හම්බෙන ඕනේ නම් ඉදිරියට ගිහිල්ලා චිත්ත සංඛාර සංසිඳනවා. ඉතින් ඒකට හරි අමාරුයි සිනගක් එක්ක හිටියොත්. ගණයා කෙරේ බැඳුනනේ කුලයා කෙරේ බැඳුනනේ ඔය ඝන සංගණිකා කියන්නේ වචනේමයි. ඒක මොකක්වත් නෙවෙයි. ඒ නිසා නොකානොබි හරි කමන්නේ. ගහක පොතුලාකක හරි කමන්නේ. තනි වෙන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට තම තනවිච්ච පමණින් නම් නිවන් දකින්න ඒක වෙනම කතාවක්. ඒකෙත් පස්සේ තමයි වචේ සංකාර සංසිජීවට අවශ්‍ය කරන පරිසරය ලැබෙන්නේ. ඒ නිසා ඒකට ප්‍රයෝගශීලී වෙන්න කියලා අපි අංගව ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ලියන මා කලක සිට ආනාපාන සති භාවනාව පුරුදු කරන අයෙකු වෙමි. මුල් අවදීදී භාවනා කරගෙන යන විට සිරුර පාවෙන ගතියක් මෙන් දැනෙන්නට වුණා. ඒ ගැන කිසිත් නොදත් මා එවලාම භාවනාවෙන් නැගී සිටියා. ස්වාමින් වහන්සේ දැන් මාහට එවැනි ගතියක් නොදැනේ. භාවනාව කරගෙන යද්දී නිදිමත ගතියක් එන්නේද නැත. ඒත් නොඑක්වර සිත විසිර ගියද ක්ෂණයෙන් මටය දැනේ. එවිට මා යලි භාවනාවට සිත ගනිමි. සමහර වේලාවට පිටේ වේදනාවක්ද ඇති වේ. එවිට වේදනාවක් කියා දෙතුන්වර මෙනෙහි කිරීමේදී කියෝපයක් නෙමෙයි දුනි. ඒ අක්කියවා. ඔකනේ කියන්නේ කොයියට අයරුණම්. දීර්ඝ ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් හා පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමින් වහන්සේගෙන් කමඨාන් ලබා භාවනාව සිදු කරගෙන යන අතර එදිනදා කටයුතු වලදීද සතිය පවත්වා ගැනීමට හැම අවස්ථාවෙම කටයුතු කරමි. එහෙත් මාස දෙකක් පමණ කාලයක් ඩෙන්ගු රෝගයෙන් පීඩා විඳීමෙන් පසු නැවත භාවනාවේ යෙදීමට යොමුවද කලින් සිතේ පැවති ඒකලාශය පවත්වා ගැනීම අසීරුය. බොහෝ විට සිත විවිධ අරමුණු කරා දිවයයි. නිස්සරණේ භාවනාවට සහභාගී වූ දෙවන අවස්ථාව වන මෙහිදී පර්යංක භාවනාව සඳහා සඳහා මද වේලාවක් කුස්ස ඇතුල් වීම පිටවීම පපුවේ උස් පහත් වීම, උදරයේ පිම්බීම, හැකිලිම ආදී ප්‍රකාශ ප්‍රකට වන අතර නිතින්ම පෙර දින රාත්‍රියේ දර්ශනය කරන ලද කයේ දර්ශන පෙළ සිතෙහි මතුවේ. හුස්ම ගැනීමේදී පවා කපා විවර කරගන්නා ලද ශරීරයේ පෙනහළු වල કૃතිම ශ්වසනය දුන් ආකාරයට මාගේ පෙනහළු විසේවන බව දර්ශනය වේ. හුස්ම කෙරේ තිබූ සිත මුළුමනින්ම පෙර දින දුටු කයේ දර්ශන වෙත යොමු වේ. මට නිින්ද ගොස්ත නැත. සමහර අවස්ථාවලදී හිස පහත් වී ඇති බව දැනි නැවත හිස කෙලින් කර හුස්ම වෙත යොමු වීමට උත්සාහ කළද පෙර දින කයේ දර්ශනයේම සිතේ පෙළ ගැසේ. උඩමළුවේ සක්මන් කරන අවස්ථාවේදී පෙරමෙන් ආරම්භ කර වම දකුණ ලෙස සිතමින් සක්මන් කළ අතර දෙපයට තෙතවැලිවල සුවදායක බව හොඳින් දැනින. මද ප්‍රමාණයේ ගල් කැට ඇනෙන බවද ඇඟිලි අතර පවා වැලි කටද ස්පර්ශ වන බවද හොඳින් දැනින. එහෙත් පරයන්කේදී මෙන් මෙහිදීද පෙර දින දර්ශන මත වුණ මත වුණා. මගේ පාදයේ දෙපායද මෙය ගොස් ඉදිමි කුණු වී සතුන්ගේ ග්‍රහණයට ලක්වන ඇහැයයි ඇට කැබිලි පමණක් විසිරී යන ආකාරයම ප්‍රකට විය. නැවත නැවත සිත දෙපා වලට දැනෙන දැනීම් කෙරේ යොමු කළද කලින් දුටු දර්ශනයම මෙනෙහි විය. මේ නිසා මම මහත් වික්ෂිප්ත භාවයට පත්ව සිටිමි. මාගේ ආනාපාන සති භාවනාවට මෙය බාධාවක්. මා කල යුත්තේ කුමක්ද යන්න පහදා දෙන ලෙස ඊට ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ආහාර ගැනීමේදී පවා මෙම සංඥාවල් මැවේ. සක්මන් සතිමත්ව කටයුතු කළද මේ බොහෝ විට නැවත නැවත මෙනෙහි වීම පිළිබඳව කළ යුතු දේ කාරණිකව පහදා දුන මැනවි. අපගේ දැස් විවර කර දීමට ඔබ වහන්සේ දරන්නා වූ මහත් පරිශ්‍රමය මේ මේ අත්භවය තුලදීම උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට මහඟු උපකාරයක් වේවා. උතුම් නිවන් සොයම ලැබේවා ලැබේවා ප්‍රාර්ථනා කරමි. සොන්. මම ලියලා තියෙන විදිහට ඒ දර්ශනීය පිළිබඳව චේතනාවක් පහළ වෙලා ඉල්ලීමක් කරලා කැමැත්තෙන් පහළ කරන එක නෙවෙයිනේ. මේ චේතනාව පහළ කරලා ඉල්ලීමක් කරලා කැමැත්තෙන් පහළ වුණා අකුසල් වෙනවා. ඉබේ පහළ වෙන කිසිම දෙයක් කිසිම අකුසලයක් නැහැ. නමුත් ඒක පිළිබඳ ද්වේෂයක් තියෙනවා නම් අකුසල් පහළ වෙනවා. ඒ නිසා ඔය එන දෙයට එන්න අරින්න. ඉබේ මේ සිද්ධ වෙන කිසිම දෙයකින් හිත කෙලෙසෙන්නේ නැහැ. ඒක චේතනාහම් භික්කවේ කම්මං අදයි. චේතනා තිබුණොත් විතරයි කර්ම වෙන්නේ. මම කර්ම වෙන්නේ එකක් බලපුවාම ඇහැගෙන ආලෝක විද්‍යාව ගැන උගන්න ඕනම තැනක තියෙනවා. දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක්. ඇහැට මොනකට වැඩිච්චාම ටික වෙලා කරනකම් පවතිනවා. මනසේ තවත් වෙලාවක් පැවතිලා ආයෙත් ගෙනත් දත් දානවා. ඒ කිසිම දෙයකින් අකුසල් වෙන්නේ නැහැ. හොඳට බලන්න මේ දකින්න දේ පිළිබඳ ද්වේෂයක් තියෙනවා කියලා. ද්වේෂයක් නැත්තම් ඔච්චර ලියන්නෙත් නැහැ. ද්වේෂය නම් අකුසල්. ඒකට බුදුහාමුදුරුවෝ දැක්කත් එන්න පුළුවන්. දේවදත්ත දැක්කත් එන්න පුළුවන්. අසුචි දැක්කත් එන්න පුළුවන්. රත්තරන් දැක්කත් එන්න පුළුවන්. මනාපමනාප දෙකේ තමයි කෙලස් තියෙන්නේ. නිසා බලන්න මේ මේ දර්ශන පෙන්වුනට ඒ නිසා තමයි මනාපමනාව පහළ වුණා නම් සංවර වෙන්නේ. ඒකයි මතක් කරේ චක්කුණා රූපං දිස්වා uppajjati manapan uppajjati manapan tanchako ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං. ඇහැට රූපයක් දැක්කට පස්සේ මනාපමනාව පහළන ඒකත් මහණෙනි බොහොම ප්‍රසිද්ධයි ගොරෝසුයි. ඒකේ දෙනෙතන පහළ වෙන සංකත ධර්මයක්. පටිච්චසමුප්පන්නයි ඒක ගණන් ගන්න එපා. ඒකෙන් කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ මේකට නොදකින් කිව්වොත් තමයි. කෙලෙසෙන්නේ මේකට ආසා වුණොත් තමයි. ඒ නිසා ඒක මත වෙනකොට බලන තමන්ගේ චිත්ත හිත సంతානේ ඒකට මනාපයක්ද අමනාපයක්ද තියෙන්නේ ඒක ගැන විතරක් පරිස්සම් වෙන්න. ඒත් නැති කරන්න යන්න එපා. දැනගත්තොත් එදී මේ කොහොදෝ යන දේවල් අහකන නැයි එද්දාසේ දාගත්තොත් තමයි කන්නේ. ඔඩොක්කුවේ දාගත්තොත් විතර ගන්න නැත්නම් ණයා එන්නේ කන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරන යෝගාචරයට හම්බ වෙන ගැම්ම පොඩ්ඩක් බලන්න. මොන දේ ඇවිල්ලා තිබ්බත් ඕනනම් අකුසලයක් කරගන්න පුළුවන් ඕනනම් අකුසලයක් නොකරගෙන ඉන්න පුළුවන් මේක ධක්විති රජකමක් වගේ මේක මේ ධර්මලදාරිකමක් ඕනම දෙයක් කරන්න පුළුවන් ශක්තිය මේක දෙන්නේ බුදුහාමතුරු විතරයි එනිසා කෙලසෙන කෙනෙකුට එන්න කියන්න කෙලසෙනවද නැද්ද කියලා බලන්න මනාපමනා 15 මත අවසරය ප්‍රහම්රුනේ කාල වේවා ගියත් තවත් ප්‍රශ්න දෙකක්වත් අපි සාකච්ඡා කරමු ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරංකේ වාඩි වී සතිය පිහිටුවීම පිණිස ආස්වාස ප්‍රාස්වාස කරන විට නාසයේ ඉහළ කෙළවරට ආස්වාසයේ වැඩිම හා ප්‍රාස්වාසයේදී නාසයේ ඉදිරිපස කෙළවරට සතිය පිහිටුවීම අරමුණෙන් බහැරට සතිය විටින් විට ගියද වීරයෙන් පිටත ගිය සතිය නැවත අරමුණට ගැනීමට හැකියිය. මද වේලාවකින්ම ආස්වාස ප්‍රාස්වාසයේ වේගය හා දිගු බව අඩු වී සතිය අරමුණකින් තොරව සිතුවිලි පහළ වීමක්ද නොමැතිව මා දයස ඉදිරිපිට තිරයක් ඇතිසයක් දැනිනි. ඒ දෙස බලා සිටීමේදී මගේ මධ්‍ය ලක්ෂයකින් යම් මධ්‍ය ලක්ෂයකින් කේතුවක ආකාරයට රතු හා සුදු ආලෝක ධාරා ඇස දෙපසට පැමිණ නැතිව යනවා පිනිනේ. මා ඒ දසුනට ආශාවෙන් ඒ දෙසට සතිය පිටුවා බලා සිටිමි. විටක සුදු පාට වලාකුළු කැබලි ඇස දෙපසට වේගයෙන් විත් නැවත යනවා පිනිනේ. මෙවැනි දසුන් හා කුඩා රිදී පාට හා කොළ පාට දිලිසෙන දුහවිලි අහසේ තරුමෙන් විශ්‍රී පෙනින. මෙම දසුන් දෙස සතිය පිහිට වී බොහෝ වේලා සිටිය හැක. මා පරයන්කෙන් නැගී සිටිමි. යන්න සිහියට ආවිට පෙරදී දසුන් තවදුරටත් දැකීමේ ආශාවෙන් ඒ දෙස බලා සිටිමි. නොකමැත්තෙන් පරයන්කයෙන් නැගී සිටිමි. මෙම වකවානෝ තුල සිරුරේ රිදීම් ඉරියව් වෙනස් වීම මට නොදැනීම සිදුවේ. මේ පිළිබඳව මා වැරදි අවබෝධයක සිටීදැයි දැන ගැනීම පිණිස ඔබ වහන්සේගෙන් විමසීමට අදහස් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ මොනවා දැක්කත් ඒ සතියෙන් බලනවා තමන්ට ඕන වෙලාවක මූල කර්මන්තන්ට යන්න පුළුවන්කම තියෙනවා නම් බාධාවක් නැහැ. මූල කර්මන්තන්ට යන්න බැරි තරම් මේ පේන දසුන් වලට යන්න ගියොත් එහෙනම් ගිත ඒ පාරෙන් පිටපැනලයි කියලා කියනවා. ඒ නිසා මොනවා දැක්කත් මොනවා පෙන්නවත් මූල කර්මත්තානේ පේන තෙක් මානේ තියාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් යන්න ඕන වෙලාවට යන්න පුළුවන් මට්ටමේ තියාගෙන ඉන්නවනම් දකින්න දෙයින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පරීක්ෂා කළ බලන්න වරින් වර මූල කර්මත්තාන්ට නැවත යන්න පුළුවන්කම තියෙනවනම් ඉදිරියට ගියාට කමන්නේ අවසරය ප්‍රාමර ආනාපාන සති භාවනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව අද දින උදේ ආනාපාන සති භාවනාව කිරීම සඳහා හිඳ අදාළ ඉරියව්ව සකස් කර ගතිමි. කය ඍජුව තබා හුස්ම ගැන සිත යෙදෙමි. ප්‍රථමයෙන් ආස්වාස හා ප්‍රාස්වාසය වෙන්කර හඳුනා ගැනීමට හැකි වූ අතර හුස්ම නාසයේ ඇතුළත වැදෙන බවද පැටහුණි. මේ ආකාරයෙන් හුස්ම ගැන සිහි කරමින් සිටින විට කුරුළු ශබ්ද ඇසින. ඒ බව හඳුනාගෙන සිත නැවත ආනාපාන සතිය වෙත යොමු කෙරෙමි. තවත් විටක වාහන ශබ්දද ඇසිනි. ඒද බසයක හඬක් යයි හඳුනාගෙන නැවත සිත ආනාපානය වෙත යොමු කෙරෙමි. ටික වේලාවක් යන විට නාසයට දැනෙන හුස්ම රැල්ල තුනී වී යන බවත් වැටහුණි. නමුත් උදරයේ පිම්බීම හැකිලිම ප්‍රමුඛව පෙනෙන්න ගත්ෙමි. මෙසේ ටික වේලාවක් භාවනා කරන විට කොන්ද පිටුපසට නැවී ගොස් ඇති බව වැටහුණ බැවින් කොන්ද නැවත කෙලින් කරගතිමි. මේ වන විට කොන්දේ වේදනාව දැනෙන්නට පටන් ගත්තේ. මේ අතරතුරද නොඑක් ශබ්ද ඇසුණද ඒවා ශබ්දයක බව ශබ්දයක් බව හඳුනා ගනිමින් සිත භාවනාවට යොමු කළෙමි. තවත් ටික වේලාවක් යනකොට උදරයේ පිම්බීම හැකිලීමද දැනෙන. නැවතුණ අතර දැනීම නැවතුණ අතර හුස්ම රැල්ල කෙලින්ම පපුවට ඇතුල් වන බවත් වැටහුණි. ඒ මාර්ගයේ කිසිම බාධාවකින් තොරව හුස්ම ඇතුල් වීම පිට වීම සිදුවන බව වැටහුණි. වරින් වර කොන්ද පිටුපසට හෝ ඉදිරියට උඩුකය නැවීම හේතුවෙන් උඩුකය කෙලින් කර ගැනීමට සිදුවිය. ක්‍රමයෙන් කොන්දේ වේදනාව පහ වූ අතර මුළු කයම සැහැල්ලුවක් සැහැල්ලුවක් මෙන් තේරෙන්න පටන් ගනී. ටික වේලාවක් Papuwe විස්පාරිත ප්‍රමාණයද අඩු වූ අතර මුහුණට පා අත්වලට දහඩිය දෙමීමත් තනින් තැනට අනින්නාක් මෙන් දැනීමටත් පටන් ගැනිනි. ටික වේලාවක් දහදිය දහදිය ඒමද සමේ අනින්නාක් මෙන් දැනෙනද නතර විය. මේ වන විට තව දුරටත් අපහසුාවක් නැතිව ආනාපානයේදී සිටීමට හැකි විය. භාවනාව සඳහා භාවනාව සඳහා පැයක් පමණ ඉක්ම වී තිබුණ අතර දානය සඳහා භාවනාව නතර කිරීමට සිදුවේ. පෙර දින පරයන්ක භාවනාවේදී ටික වේලාවක් භාවනා කළ විට හිස් හිසහ උඩුකය රිදුම යන පෙරෙන්න මෙන් වෙන් කෙරුණි. මෙසේ කමඨාන ලියන ආකාරයත් භාවයෙන් අධ්‍යක ඇත්තේ නිවැරදි වී ඇතැයි පැහැදිලි කරන සේක්වා. ගෞණේ ස්වාමින් වහන්සේට වහවහා නිර්වාණ අවබෝධ කරගැනීමට හැකි වේවායි පතමි. ඉත ඉස්සල වාක්‍යය මෙසේ සිටීමට හැකි විය. භාවනාව සඳහා පැයක් පමණ ඉක්ම වී තිබුණ අතර දානය සඳහා භාවනාව නතර කිරීමට සිදු විය. පෙර දින පර්යංක භාවනාවේදී ටික වේලාවක් භාවනා කළ විට හිස සහ උඩුකය රිදුමක් යනු වෙලා ගත්තාක් වෙන්නක් මෙන් තේරුණි. මෙසේ කමට තේරෙන්නේ ඒක තේරෙන්නේ නැහැ. මට ඕනේ වාක්‍යයක නෙවෙයි ඔය කියවන්නේ ඉස්සලත් ඕක පැනනකට ගියා. ඒක පැහැදිලි නැහැ. ටික වේලාවක් පපුවේ විස්පාරිත ප්‍රමාණයද අඩු වූ අතර මුහුණට හා අත්වලට දහඩිය දැමීමටත් දැනින් තවත් ඉස්සරහට යනවා. මට ඕන කරලා දෙන ඔය නත නත කරපු වාක්‍ය නැවත අහන්න ඕනේ. තවත් ටික වේලාවක් යන විට උදරයේ පිම්බීම හැකිලීමද දැනීම නැවතුණ අතර හුස්ම රැල්ල කෙලින්ම පපුවට ඇතුල් වන බවක් වැටෙනවා පැටලෙනවා පැටලෙනවා මට කොලේ ගෙනත් දෙන්න. භාවනා සඳහා පැයක් පමණ ඉවත් වී තිබුණු අතර දානි සඳහා භාවනා නැත කිරීම සිද්ධ විය පෙර දින පරයන්ක භාවනා කිරීමේදී ටික වේලාවක් භාවනා කළ විට හිත හා උඩුකය රිද්මයානුකූල සෙලවෙන්නක් මෙන් තේරුණි ඒක වරහන් ඇතුළේ දාතනේ කෙසේ මෙසේ කමඨහන් ලියන ආකාරයත් භාවනාවෙන් අත්දකින්න ඇති දෙත් අත්දක දෙත් නිවැරදි නිවැර නිවා වේදයි අත්දක දෙත් පැහැදිලි කරන සේක්වා කොහොමද අකුරු වල දුර්ලභකම නිසා ලියලා තියෙන දේ සමහරට පැහැදිලි වෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරනවා නම් එක පරියන්කයක විස්තර දෙන්න. ඒකේ විතර ලියන්නේ මේ ඊයේ වෙච්ච ඒවයි වෙන්න තියෙන ඒවයි දාගත්තොත් නඩු ඇහෙන්නේ නැහැ. කියන දේ මොකද්ද කියලා නඩුකාරට තේරෙන්නේ නැහැ. අතරින් කැලක් කියනවා මෙතනින් කැලක් කියනවා. ඊළඟට මේ කියෝ තෝල් කැයි රෙඩි හොල්මන්. එතකොට තවත් නඩුකාරයා හොල්මන්. ඉතින් එතකොට තවත් ප්‍රශ්න. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරන්න ඕනේ නම් මේ මොකද්ද මේ දැනගන්න ඕනේ කියන කාරණාව මේකේ පැහැදිලි නෑ. විස්තරයක් තියෙනවා. අරින් කැලලක් මෙහින් කැලලක් තියෙනවා. ඉදිරිපත් කිරීම හොඳයි. ප්‍රශ්නයක් මෙතන නෑ. නමුත් ප්‍රශ්නයක් කරලා අහනවා ලියන ක්‍රමයේ තියෙන ආකාරයත් භාවනාවේ අත්දැකිය ඇති දේත් කීවා වේදයි කියලා මට හිතෙනවා. අත්දැකිය දේත් කීවා වේදයි පැහැදිලි කරන සේක්වා ඉදිරිපත් කිරීමේ දෝෂයක් තියෙන. එහෙම නැත්නම් මේ භාවනාවේ දෝෂයක් මට කියන්න අමාරුයි. ඉතින් ඒක නිසා දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒකට ගැළපෙන විදිහට රචන සකස් වෙන්න ඕනේ. ඒ නිසා මේ තොරතුරු ඉදිරිපත් කරන තියෙන ප්‍රමාණය හොඳයි. හැබැයි පුනරුක්තිය තියෙනවා. එකම දේ නැවත නැවත කියනවා. කියවපු එක නා කියවලා නැහැ මේ ලිපිය. මේ මේ කාටට දෙන්න ඉසල ලිපි කියවන්න eBay තමයි. එහෙම කියවලා නැහැ. කියවපු ගමන් හදිසියේ හදිසියට පැලට දාලා. එහෙම එහෙම කරන්න එපා. කියවලා බලන්න මේ අහගෙන ඉන්න එක නා තේරෙනවද කියලා. නිසා මේ විදිහටම ලියන්න. එතකොට අපිට පුළුවන් වෙයි සුද්ධ කරලා හරි ගසලා දෙන්න. මේ වගේ භාවනා කරනකොට ඇති වෙන දේ විස්තර වෙනවා නම් කමඨහන් සුද්ධ කරලා උත්තර නොදුන්නත් Tamanටම Taman ලියමන හරහාම කමඨහන සුද්ධ වෙනවා. ඒ නිසා මේ විදිහට දිගට කරගෙන යන්න ලියන ආකාරය තව සුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම භාවනා අධ්‍යක්ෂ ඇති දේත් හැමදාම අලුත් වෙනවා. අලුත් වීම සඳහා බාධාකින් තොරව දිගට කරගෙන යන්න කියන එකයි කියන්නේ. තව කීයක් තියෙනවද? තව තියෙනවා 8ක් විතර. කාපිනා 6යි 78ක් තියෙනවා. අටක් පමණ. ඔක්කොම කීයක් තියෙනවද? 20ක්. 21ක් විතර. ඔය එහෙමනම් ওই ටික අපි නතර කරමු. අනිත් දවසට අර ගන්න මට තියෙන 12යි කියනවා වගේ මට හැමෝම මං හිතුවේ. 12ක් කෙටි ප්‍රශ්න, දීර්ඝ ප්‍රශ්න 8ක්. එහෙමයි. ඔය ඒක නිසා දැන් තියෙනවා ටික දීර්ඝ ප්‍රශ්න. දීර්ඝ ප්‍රශ්න. එහෙමයි. ඔය නිසා අපි ඒක හෙට තියාගමු මොකද නැත්නම් අපිට සක්මන් වෙලා මදි වෙනවා. ඒ වුණාට මම හිතනවා අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් මේ කාටත් වගේ Tamanට උනේ අහන්න ඕන ප්‍රශ්නෙත් ඇහෙනවා. උත්තරෙත් හම්බෙන්න නිසා කමඨාන කාට සුද්ධ වෙන්නේ නැති කියලා මේ නැත කරන්න වෙච්ච අට දෙනා ගැන අපි කනගාටු ප්‍රකාශ කරමු. ඒ නිසා ඊයේ වගේ නෑ මේ ඊයේ පටන් හෙට පටන් ගන්නට ඕකේම පටන් අරගන්න. කියෝපේව ආයි කියවන්න එපා. කියනයි. මුගක් වෙලාට වෙන්නේ ඔයාට පැත්තකට දාලා කියෝප ටික පටන් ගන්නවා හෙට. sure මේ දීති ලක්ම නෙවෙයි කවුරු කිරුවත් එච්චර ඒ නිසා කරුණා කරලා කියපු ටික අයින් කරන්න අයින් කරලා මේ ওই ටිකෙන් පටන් අරගන්න එන්න ඊට අමතරව තියෙනවනම් ඊට පස්සට දාන්න ඒ නිසා ඒ ගුණයක් ඇති කරගන්න ලියන අයත් ලියවපු දේ නැවතරක් කියවන්න කියනකොට ඇත්තටම Tamanටම තේරෙනවා මේක මේිට වැඩි කිතින් කියන්න පුළුවන් කියලා ඉතින් අපි ඒ පොදු උපදේශ ටිකෙන් පස්සේ සක්මන් භාවනාව සඳහා යනවා අපිට තියෙන විනාඩි 40ක් 45ක් අතර කාලයක් වගේ සක්මන් භාවනාවට අපි නැවත රැස් වෙනවා තුනට පරියංක භාවනාවකට මේ ප්‍රකාශයත් සමගම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි